නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය ඡද්දිතං ඒකාහ මතං වාදීහ මතං වාදීහ මතං වා උද්ධමාතකං විනීලකං විපුබ්බකං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවී එවං අනපීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙමෙ ස්ථානයේ දේශන මාලාවක් වශයෙන් අද මේ අටවෙනි වතාවටයි එකතු වෙන්නේ. මේ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ බොහොම ගර්භාවනීය තත්වයටපත් වෙලා තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයයි. මේ සූත්‍රයේ ඒ ක්‍රමයෙන් මේ තමන්ගේම ශරීරයේ විවිධ ඉරියව් වලින් පටන් අරගෙන ඒ ඉරියව් වල තියෙන අනුකුඩා ඉරියව් සංදි සම්පජඤ්ඤ වශයෙන් තේරුම් අරගෙන ඊගාවට එයින් දෙතිස් කොටස් වලට ඊගාට ධාතු මනස්කාරයට ගෙනල්ලා මේ ශාරීරිය පිළිබඳව සම්පූර්ණම අර මම මාගේ හැඟීමකින් තොරව එහෙම නැත්නම් මේක පිළිබඳව තිබුණු ඒ ආත්ම දෘෂ්ටි නිත්‍ය සුඛ සුභ සංඥා දුරු කරලා වෙනමම දෘෂ්ටියක් ඇති කරන මාත්‍රමල සම්පූර්ණ තාක්ෂණිකව මේක හුදු ධාතු මාත්‍ර පමණයි කියන තැනට යනකම් සර්වචන් වහන්සේ ඉලක්ක ඇඳගෙන යනවා වගේ මෙතෙන් යනකම් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ධාතු මාත්‍රෝ ශරීරයෙන් ආත්මය ඌෂ්මය දුරු වුණාට පස්සේ ඒ ශරීරයේ ස්වභාවයයි දැන් පින්නන්ට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්ට එනකොට පණ ඇති කෙනෙකුට ඒකාන්තව ගන්න වෙන්නේ සංසන්දනාත්මක තව ආයෝෂ්ම දුරු වෙච්ච විඥානයේ දුරු වෙච්ච ශරීරයක්. ඒ නිසා අපි ඒකට විනීකුණක් කියලා කියනවා, මරණයක් කියලා කියනවා. නමුත් මේ මරණය සඳහන් වෙනකොටම විනියක් ගැන සඳහන් වෙනකොටම ඕනම කෙනෙකුට විශේෂයෙන්ම තේරවාද බුද්ධ ආගම වගේ සම්ප්‍රදාන කුල සම්ප්‍රදාන කුල ආගමක් වශයෙන් සඳහන් ගන්න මේ තෙක්කම මෙහි ඇත්තවෝ පටික්කුල භාවය හොල්මනක් වාගේ අන්ධකාරයක් වාගේ නිතරම හිතේ තැම්පත් වෙන ගතියක් තියෙනවා. නමුත් අපි අර ධාතු මනසිකාරයට එන්න ඉස්සෙල්ලා දෙති කොටාස බලනකොට මතක් කරා මේ ශරීරයේ එක එක කොටසක් ගත්තොත් ඒක වර්ණ වශයෙන් පටික්කුල නැත්නම් පිළිකුල් වශයෙන් එහෙම නැත්නම් ධාතු මනසිකාර වශයෙන් ගන්න පුළුවන් කියලා. මේකෙන් මේ වර්ණ වශයෙන් ගැනීම සහ පිළිකුල් වශයෙන් ගැනීම සමත ක්‍රමය කියලායි අපි හඳුනාගත්තේ. ඊගාට ධාතු මනසිකාර්යය තමයි මේ අලුත්ම ක්‍රමයකට මේ ශරීරය දිහා බලන තාක්ෂණික ක්‍රමයකට නැත්නම් අපි සාමාන්‍ය කියන භෞතික ක්‍රමයකට තරමට අඩු කරලා අපේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මට්ටමින් ඇවිල්ලා දැන් දෘෂ්ටි විසුද්ධිය නැත්නම් දිට්ඨිය අපි මේ ශරීරය කෙරෙහි ඇති කරන් තිබුණ මේ ආත්ම දෘෂ්ටිය මූල ධර්මානුකූලව. එහෙම නැත්නම් චින්තාමය ක්‍රමයකට ධාතු මාත්‍ර වශයෙන් කෙරුවා. දැන් මේ ධාතු මාත්‍ර පැත්තෙමුත් මේ මිනිහ දිහා බලන්න පුළුවන්. නමුත් මේ දෙක ගලවන්න බැරි තරම් එකිනෙකට බැඳිලායි තියෙන්නේ. මරණය කියනකොටම බය පිළිකුල ඉක්මවනවා මේ ධාතු ගුණේ. නමුත් ධාතු ගුණේ වශයෙන් බලාගෙන යනකොට නම් මේ මරණය කියලා කියන්නේ සම්පූර්ණ මේ දිට්ඨි විසුද්ධියට ඉතාමත්ම වටිනා නිදර්ශනයක්. ඒ අනුව බලනකොට සිද්ධාර්ථ කුමාර කාලෙම ගිහිගේ හැර යාමට විශාල හේතුවක් වුණේ සතර පෙර නිමිති වලින් දැකපු ඒ මිනිය. ඒ මිනිය දකින්න කම්ම මේ සංසාරේ බය නැත්නම් මේ භයානක සංසාර රෝගේ එක් අවස්ථාවක් දැකලා තිබුණේ නැහැ. ඒ උගෝදෙනෙක් හිතනවා මේවා කලකිරිලයි මේ ගිහිගේ අතාරින්නේ කියලා. ඒ කලකිරීම කියන අදහස එන්නෙම අර කියන විදිහේ පිළිකුල බිය සං කලාම වුණාට පස්සේ නමුත් ඊට යහින් කියන බුදු ධාතු මනසිකාරයේ පැත්තටමත් මේක ගෙනියන්න පුළුවන් කතියක් තියෙනවා. ඒක නිසා අන්නේ විදිහට අතිකූලයෙන් පිළිකුලෙන් තොර කරලා ධාතු මනසිකාරයට විතරක් නැංගුවොත් ඒක පිරිසිදු විපස්සනාවක් වඩටපත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සර්වචන් වහන්සේ විසින් අපි මේ සෝහන් කොටකට ගෙනියලා අපිට මේ පෙන්වන්න හදන දර්ශනයෙන් ඒ කියන පිළිකුල දැකලා ද්වේෂ සහගත ක්‍රමයකට එහෙම නැත්නම් අපේ හිතේ හැඟවිච්ච බිය ද්වේෂය ඉස්සරහට එන්න දෙන්නේ නැතුව මේ ශරීරය අර දැකපු දෙතිස් කොටාන වශයෙන් ධාතු මනස්කාර වශයෙන් බලන කරන්නේ. ඉතින් මේ පාඨයේ අපි ඉදිරිපත් කරගත්ත පාඨයේ සර්වචන සඳහන් කරන්නේ ඥාවත <clears throat> දමහණෙනි මේ ශරීරය නැත්නම් කය ආරමුණු කරගෙන භාවනා ක්‍රමයක් කියලා දෙන්නයි හදාගන්න. පුරුෂ පරම භික්කවේ. අවතද මහණෙනි එන්න මෙහෙමයි කියන්නේ. සීයතාවේ පස්සේය ශරීරම්. යම් කිසි කෙනෙක් සීවති කාය ඡද්දික සෝහනේ හැරදමන් ලද ශරීරයක් දකිනවා. ආනේ වාගේ තමන්ගේම ශරීරය දිහා මෙන්න මේ ස්වභාවය තමයි මගේ ශරීරේ. ඒවං ධම්මෝ අයම්පිකෝ කායෝ එවං ධම්මෝ ඒසෝ එවං භාවි එවං අනතීතෝති මගේ ශරීරයත් මෙවැනි ධර්මතාවයකින් යුක්තයි මගේ ශරීරයත් මෙන්න මේ ස්වභාවයයි මෙන්න මේ වගේම තමයි නිත්‍ය භාවයක් නෑ අනාත්ම බව දකින්නේ කොහොමද සියයතාපි පස්සිය ශරීරං ඒකාහ මතං වා දීය මතං වා කීහ මතං වා මැරිලා එක දවසක් ගිය කුණක් මරිලා දවස් දෙකක් ගිය කුණක් මැරිලා දවස් තුනක් ගිය කුණක් උද්දමාසක ඉතිමි කිය කුණක් මිනීලක නිල් බවට නිල පරිලා ඉදිමිලා නිල් බවට පත් වෙච්චි විපුබ්බක ඒකේ සරව ගලන මිනිහක් දකිනකොට ඒවං භාවී ඒවං අනචීතෝති මගේ ශරීරයත් මෙවැනි ධර්මතාවයක් මෙවැනි ස්වභාවයක් මෙවැනි අනාත්ම භාවයක් අනිත්‍ය භාවයක් කියනවා කියලා මෙන්න මේ කලකා බැලීම කරන්නයි කියලා කියනවා ඉතින් මේක සාමාන්‍යයෙන් බුද්ධ ආගමේ තේරවාදී උඟක්ම <clears throat> මේ අසුබය මරණානුස්සතිය දක්වන භාවනාවක් නිසා දුක්ඛ සත්‍ය ඊශ්වරයන් තිබ්බ භාවනාවක් නිසා හුඟදෙනෙක් හිතනවා මේ ලෝකය ප්‍රතික්ෂේප කරන සුන්දර පැත්ත ප්‍රතික්ෂේප කරන නිතරම අල්පේච්ඡ භාවයට තුඩු දෙන භාවනාවක් කියලා. අනිකුත් ආගම් වලත් එක බලනකොට ඇත්තට මේකේ ඇත්තකුත් නැතුව නෙවෙයි. නමුත් සර්වඥාන්ස මේ තේරම කරන්නේ ඒ විදිහට මිනිස්සුව බය කරලා අනිත් ආගම් වල තියෙන විදිහට අපායට බය කරලා ඒව නැත්නම් මේ දිව්‍යනාශකේ ශාපයට බය කරලා කීකරු කරගන්න අදහසකින්ම නෙවෙයි ඒකත් එක අදහසක් තමයි නමුත් ඒකත් වඩා මේක තුලින් මේ මරණය තුලින් අමරණීයත්වයටපත් වෙන රහසක් අමරණීයත්වයටපත් වෙන්න කොනක් අමරණීයත්වයටපත් වෙන්න සමීකරණයක් හොයාගන්නයි හදාගන්නේ ඒ නිසා අපි අර පිළිකුලෙන් නැත්නම් ද්වේෂයේ පදනමේ මේ ප්‍රශ්නේ දිහා බලන්න ගත්තොත් අපි සමතේ ඉර වෙනවා. අපිට ඒ නිසා ඒකත් එක අධ්‍යක් තමයි. නමුත් මේ හරහා අපට ධාතු මනසිකාරය තුලින් ඉදිරියට යන්න ඕනේ කියලා බලනකොට බැලිය යුතු සංසන්දනයේ ක්‍රමය අහිත වැඩි ටිකක් සෙල්ලක්කාරයි. අනිත් වැඩි බොහෝම තර්කයට බර ක්‍රමයකට තමයි මේ සතිපට්ඨාන සූත්‍ර විපස්සනා පැත්ත ගන්න වෙන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම අජත්ත බහිද්ධා කියන තමා සහ බාහිර ඇතුළත පිටත ආධ්‍යාත්මික බාහිර කියන වෙනස අත්‍යවශ්‍යයි. ඒ මොකද තමන්ගේ ශරීරය මේ විදිහට ඒවං ධම්මෝ ඒතම් ඒතයි ඒතං බාහවි ඒවං බාහවි ඒවං අනචීතෝති කියන විදිහට දකින්න හිතා ගැනීමකින් පමණයි කරන්න පුළුවන්. අර මිනිහා අපට ඒකට උපකාරයක් වෙන එක තමයි කරන්නේ. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම අජත්ත බහිද්ධා කියන එක වටිනාකමකුත් වෙනවා. මෙතන අනිවාර්යයෙන් සිතා බැලියව ගැනීමක් වෙනවා. අර මෙතෙක් කල් වෙන ආපු තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන ගතිය මෙතනදී 100%ක් යොදවන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අපි මුලින්ම දැනගන්න ඕන. ආන්නේ විදිහට බලලා මේක තුළින් ප්‍රතික්‍රම මනස්කාරය ගන්න පුළුවන්, අනිත්‍යතාව මත කරගන්න පුළුවන්. ආදීනව දැකීමෙන් තමයි අපිට මේ මේකේ අනිත්‍යතාව මත කරගන්න පුළුවන්. ආදීනව බලනවා කියනකොට ඕකේ අනිත් පැත්ත තමයි ආස්වාද පක්ෂය. මිනිස්යාට අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කරන විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුරුෂයෙකුට ස්ත්‍රී ශරීරය තරම් ස්ත්‍රී රූපේ තරම් රස රූපයක් ස්ත්‍රී ගන්ධේ තරම් රස ගන්ධයක් ස්ත්‍රී හඳ තරම් හොඳ රස හඳක් ස්ත්‍රී රස තරම් හොඳ රසයක් ස්ත්‍රී ස්පර්ශය තරම් හොඳ ස්පර්ශයක් ආයත් නැහැ කියලා ඒක සර්වඥතා ඥාණයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ස්ත්‍රියවට පුරුෂ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් තරම් රසඳුනක් වෙන ලෝකයක් නැහැ. ඒ නිසා මේ ශරීරයමයි ඒ කියන්නේ විසුද්ධ පක්ෂ ලිංගයේ තරුණ ශරීරයමයි ලෝකේ තියෙන හොඳම රසඳුන. ඒකමයි මෙතෙන්ට යනකොට පිළිකුල උපදවන්න ලෝකේ තියෙන හොඳම දර්ශනය. ඒක නිසා අපිට යම් කිසි තරුණයෙකුට තරුණියක් තරුණියෙකුට තරුණියෙක් දැකපුවාම ඒකෙදී ඇති වෙන මේ ආස්වාද පක්ෂය කොච්චර නතු වෙනවද කියලා කියනවනම් ප්‍රේම ලෝකේ කොච්චර ප්‍රේම සින්දු ලියුවත් කොච්චර චිත්‍රපටයක් හදුවක් කවදාකවත් ඉවරයි. අලුතෙන් අලුතෙන් පහළ වෙන සෑම කෙනාම මේ රසය බලලා තමයි ලෝකෙට පහළ වෙන්නේ. නමුත් ඒ වගේම තමයි අපිට තරුණියක් හෝ ලස්සන තරුණියක් හෝ මරුණයි කියලා ආරංචි වෙච්චා. වයසක කෙනෙක් වගේ බොහෝම හිටවදිනවා. බොහෝමත්ම ආධිනව තේරෙන පටන් අර ගන්නවා. ඒ මොකද ඒ තරම් අප මේක දැකලා තියෙන මේ තරුණයෙකුට තරුණියගේ ශරීරේ, තරුණියකට තරුණියගේ ශරීරේ රසන් තුනක් විදියට. ඒක අපි හිතන්නේ අපේ නිත්‍ය භාවය, නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව පෝෂණය කරන හොඳමම ප්‍රතිබිම්බි. ඒක හෙලිලා යනකොට, ඒක කැඩලා යනකොට, ඒක මැරලා යනකොට අකාලේ විශාල කම්පනයක් ඇති වෙනවා අපිට. එදාට අනිකුත් වැඩවලට වැඩි එකපාරටම හිත ඒ අනිච්ච සංඥාවට ඇති වෙනවා. ඉතින් සමේ මරණයත් එක්ක අනිත්‍යතාවය කියන එක මනුස්ස හිතේ නිතරම ඇඳිලා තියෙනවා ලංකාව වෙන මරිච්ච ගාම අනිච්චාවත සංඛාරා කියලා බෝඩයක් ගන්න. එතරම් මතක නෑ ඒක. මරණයට පස්සේ තමයි මතකීට යටින් ගන්න නිවන් සුව ලැබේවා. කියලා ඒ ඔය දෙක තමයි මරණයේදී අපිට දකින්න හම් වෙන කලු පාඩේ තමයි කියන්නේ. මේන්න මේ අනිච්ච භාවය මේ විදිහට එන්න හේතුව මේකමයි ආස්වාදයේ පිණිස අපිට රසගුණාවක් වාටපත් වෙලා තියෙන්නේ. ඒ රසගුණාවට මරණය කියන තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ ශරීරය ඒ කියන්නේ ආයුෂ්මේ විවිච්ච විඥානයේ දුර්විච්ච ශරීරය දකිනකොට විශාල තිගැස්මක් ඇති වෙනවා. කාම භෝගින්ද විශාල තිගැස්මක් ඇති වෙනවා. ඒ නිසා මේ <clears throat> කාම ගුණ එහෙම නැත්නම් ලෝකීය සපත් ඒ වගේම මරණ සත්‍යත් අතර දෙකේ පුදුම පරස්පර භාවයක් තියෙනවා. මොහේ ආවොත් ප්‍රමාදයට වැටුණොත් අනිවාර්යයෙන්ම අපි කාම ගුණයට තමයි වැටෙන්නේ. අපි කාම ඡන්ද ආදී වශයෙන් නැත්තා වූ කාම ගුණයන්ට වැටෙනවා. ලෝකාමිෂයට වැටෙනවා. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි මරණානුස්සතිය මතු කළ දෙන්න හදන්නේ. ඒකේ සොර කාම ගුණ අගය කර නැත්තඳ නොකිය යුත්තා. අවමංගල්‍ය. ඒ ස්වභාවකට ගැළපෙන්නේ නැති දෙයක් වාටපත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට මේ මරණ සතිය පහළ වුණා නම් මරණය පිටිය පිළිබඳව ඇති හැටි දැක්කහනම් මේ කාමභෝගී මිනිස්සු පේන්න තියෙන්නේ අසුචි බල වලක වැටිලා ලොකු අසුචි කැලක් හොයාගන්න දඟල පණුවෙක් වගේ. ඉතින් අර ලොකු කැලක් හම්බෙච්චම අනික් අයට වැඩි ආඩම්බර කරනවා මට ලොකු කැලක් හම්බුණා කියලා. නමුත් අපිට පේන්නේ මේ අසුචියටයි පොරගන්න. ආන්නේ වගේ අසුචි පණුවෙක් අසුචි කැලක් හම්බෙලා ඒකට දඟලනවා වගේ කාම ගුණ ඇති කෙනා කාම ගුණේ හැසිරෙන කෙනා මරණ සත්‍ය පහළ වෙච්ච කෙනෙකුට ආයන මහසදමකට පේන්නේ අන්නේ වගේ වැටපන්. ඒක නිසා අපි මේ දෙකේ දවසක් ඇතුළත කොයි වෙලාවෙ කෝකේ ඉන්නවද කියලා කියන්න බෑ. කවුද දවසවල මේ ස්ථානගත ඒ මාන කීපයක් සම්බන්ධ වෙච්ච නිසා ඔය රාව ප්‍රතිරාව එන්න පටන් අරගත්තා. දැන් අපේ දෙත්තක් කිට්ටුවටම ඇවිල්ලා වගේ. අසල්ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක සියල් සතුන් මරුගෙන යන වාදක කුසල් නොකර ඉන්නේ ඇයි නොවලස කියලා කියනවා. ඒ වගේ මරණය අහලපු ගෙදර හොරකම ගියාට පස්සේ මේ ගෙදර ඉන්න අත්තන්ට කුතුහලයක් පහන කුහුලක් පහල වෙනවා. අපේ ගේ කඩයි දෝ. ඒ වගේ තමයි මරණයක්. විශේෂයෙන්ම කිට්ටුවන්තයේගේ මරණයක් වෙනකොට තරුණ කෙනෙක් වෙනකොට විශේෂ කුහුලක් පහල වෙනවා. ඉතින් ඒකම තමයි ලෝවැඩ සංග්‍රහයේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේක දැනගෙන මේකෙන් අපිට පැති දෙකකට යන්න පුළුවන් එකක් තමයි මේ මරණය සාකච්ඡා නොකරන නිතරම කාම ගුණයේ සම්බන්ධ වෙන ඇත්තොත් එක්ක එකතු වෙලා මරණය අමතක කිරීම සඳහා විවිධාකාර විනෝදාංශවල <clears throat> මත්වල ප්‍රමාදයට මදයට යට වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වහා මේකේ පණිවිඩය අරගෙන අප්‍රමාදයට එහෙම නැත්නම් මදයෙන් තොර වෙච්ච ගතියකට නිහතමානී ගතියකට පත් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් හොඳට පේනවා මේ මරණ කියන සංසිද්ධියත් එක්ක බලනකොට මිනිස්යාගේ හැටි හැටියෙන් සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති හොඳට දැක් ගන්න පුළුවන්. මේකෙදී හොඳම වැඩේ තමයි <clears throat> ඒ අසල්වැසියන්ගේ සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති පැත්තකතියෙදී තම තමන් වශයෙන් මේ මරණය මතක් වෙනකොට මරණ සතිය ඉදිරියට වෙනකොට එහෙම නැත්නම් කාම ගුණ ලෝකාමිෂේ මතක් වෙනකොටයි අපි දක්වන ආකල්ප දිහා බලනකොට අපිට හිතා ගන්න පුළුවන් අපි සංසාරෙදී ඉන්නේ එහෙම නැත්නම් නිවනේදී ඉන්නේ කියලා. ඒ තරම මරණ සතිය ඒ කායන ධර්මයක් විදිහට සර්වඥාන්සේ පෙන්ලා දීලා තිනවා ඒකාන්ත නිප්පිදාය විරාගාය සංවත්තති කිය. ඒකාන්තේම මරණ සතිය ඇතිවෙච්ච ගමන් අර අජත්තං චිත්තං සම්ප මේ අභ්‍යතුලත හිත නැමී ගන්නවා සම්තිත්තසි ඒකෝදි හෝති කිව්වාගේ ධාතු මනස කාට හිත ගිය ගමන් හිත එකපාරටම ඇතුළට නැමෙනවා අසුරිත නතර වෙනවා ඒකාග්‍ර භාවයට එකක් බවට පත් වෙනවා ඒ වගේ තමයි මරණ සතිය පිට කියන එක දැක්කත් අනුන්ගේ මිනියක් නැත්නම් මිනිකුණක් පරිච්ඡ කෙනෙක්ගේ දේහයක් දැක්කත් එකපාරට හිත නතර වෙන ගතියක් එනවා ආනේ නතර වෙන ගතිය එනකොට ඒකෙන් අන්න අර කියන විදිහේ විරාගය නිරෝධය උපසමය අභිඥාව මෙන්න මේ වගේ කියන සම්බෝධාය නිබ්බාණාය සංවත්තති මේ කියන මේ මරණයක් දකිනකොට ඇතිවෙනා වූ ඒ නිබ්බිදාව විරාගය උපසමය අභිඥාව එහෙම නැත්නම් සම්බෝධාය නිබ්බානාය සංවත්ති කියන එක ධර්මයේ අහකු නැති මේක හරි පැත්තේ මරණානුසති පැත්තෙන් කලවම් කරව කල්පනා කරපරදි කියලාට පේන්නේ බය තිගැස්ම අසරණ භාවය පහළ ගතිය සත්පුරුෂයාට ඒක තේරෙන්නේ මේ අපේ මරණයෙන් ඉස්සෙල්ලා අපිට මරණය පිළිබඳව හොත මතක් කිරීමක් කරපු නිසා කාම ගුණයන් පිළිබඳව ලෝකාමිෂය පිළිබඳව විරාගයක් පහළ වෙනවා. කොච්චර කරත් අවසානේ මෙච්චරයි. ඒ වගේම තමයි ඒක නිබ්බිදාවට හේතු වෙනවා. වින්දනය නෙමෙයි කාමකුල වින්දනයේ පැත්ත නෙමෙයි නිර්වින්දනයේ පැත්තට. ඒ කොහොම කරක්වත් කරන්නේ මේ මායාව පෝෂණය කරන එක තමයි. ඒ නිසා සර්වඥාන්සේ කතරක දේශනා කරනවා මේ ලෞකික අභිවෘද්ධිය කියලා හරියට කච්චි මනසල වැඩ කරනවා. මේක නම් හැබැයි මේවා කියනකොට නම් බැනුම් අහන්න වෙනවා. නමුත් මේ විදිහට ලෝක අභිවෘද්ධිය පිළිබඳව කටයුතු කර නැත්නම් කියන්න තියෙන්නේ ඒකත් වර්ධනය කරන්නේ සුසාන වර්ධනය පමණයි කියලා හරුවත් අන්ති කියලා. අපි ආර්ථික අභිවෘද්ධිය කියලා කියනවා දේශපාලන අභිවෘද්ධිය කියලා කියනවා සමාජික අභිවෘද්ධිය කියලා කියනවා මේවායින් වර්ධනය කරන්නේ සුසාන වර්ධනයක් කියලා. මරණ ප්‍රමාණය වැඩි වෙන එක විතරයි කරන්නේ. සර්වචනාංශ මතක් කරන්නේ අන්හිම මරණ එක ඉස්සරහට අරගෙන මේ මාර්ගයේ හැකිතාක් ඉක්මනට තමගේ ජීවිතේ මේ කියන නිබ්බිදාව විරාගය නිරෝධය උපසමය අභිඥාව ආන්නේ දේවල් වලට යනවනම් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අපේ හිත මේ සංසාරේ පැත්තට දැදෙන්නේ එහෙම නැත්නම් නිර්වාණය පැත්තට දැදෙන්නේ කියලා. ඒ නිසා සර්වචනාසී ඒකාන්තෙම અભීතව මතක් කරලා කියනවා. මෙන්න මේ විදිහට මරණාසතිය එහෙම නැත්නම් අර කියන විදිහට සෝනක දමලා තියෙන එක දිනක් දෙදිනක් තුන් දිනක් ජීවිනියක් දකිනකොට යම් කිසි කෙනෙකුට නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් පහළ වෙනවා නම් ආනේ ඒක අපි හිතා ගන්න ඕනේ පෙර උඟාවක් පින්කම් කරලා සත්පුරුෂය ආශ්‍රය කරලා බණහාපු නිසා වෙච්ච විශාල පරිවර්තනය. මෙන්න මෙතෙන්දි තමයි අර සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ගිය හිත දිට්ඨි විසුද්ධියකට මේ ලෝකේ දිහා එක දෘෂ්ටියක් යම් කිසි විදිහක නිවැරදි දෘෂ්ටියක් ඇති වෙන්න බවට ලකුණු. එහෙම නැත්නම් ඒක දකිනකොට වෙන්නේ තිගැස්මක්. අසන්න භාවයක්, තනියෙච්ච භාවයක්. අර කියන කුහුල පහළ වෙනවා. අසල් ගේත සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේරක. ගේරකීම ප්‍රධාන දේ. එතකොට පුරා බලවත් නිසා අපිට කුතුහලයක් පහළ වෙනවා මමත් මේකටපත් වෙයිද කියලා. එතකොට මේ පුද්ගලගේ කෙලෙස් වර්ධනය වෙනවා, බය අධික වෙනවා. නමුත් බය පිළිවඳවත් කාම ගුණ පිළිබඳවත් මරණ සතිය පිළිබඳවත් මුතර කල්පනා කරලා ගන්නකොට නම් මේ පැත් වෙනවා කියන ධර්ම ප්‍රවාහය. ඒ චිත්ත වීර්ය දකින්නකොට තේනවා මේක අනිවාර්ය සංසාරෙ මෙතේ කළවට විඤ්ඤාක් දකින්නකොට මේ වගේ නිබ්බිදාවක් විරාගයකට අදාළ පසුබිම සකස් වෙලා තිබුණා අපි ඒක ප්‍රතික්ෂේප කරා. අපි කියන මේක අවමංගල්‍යයක්. නොවිය යුත්තක්. නොක දුමංගල වශයෙන් කල්පනා කරලා පැත්තකට ගන්න. නමුත් සර්වචනාත මෙතන මතක් කරනවා මේ ඇති වෙන චිත්ත වේගයේ පහටත් ඇති වෙනවා. ඒක නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් විදිහට පාස් කරගත්තා නම් ඒකාන්තයේ මේක නොමෙරෙන ආකාරයට නැත්නම් අමෘතේ දිහාවට ගෙනියනවා. නොමෙරෙන තැනට ගෙනියන නිසා මරණය දිහා බලන ක්‍රමයේ තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. මරණය දිහා කාම ගුණ පැත්තෙන් බලනකොට බයක් තරසනයක් තනි වෙච්ච ගැටියක් උගලක් පහළ වෙනවා. මරණ සතියෙන් බලන්න ආරාධනා කරන්නේ මේක ඒකාන්තේ නිබ්බිදාවට විරාගයට නිරෝධයට අභිපසමයට පත්තර විදිය බලන්නේ. එහෙම බලනවනම් මරණයෙන් අමරණීය තත්ත්වයට යන්න පුළුවන් පාරක් සර්වචන්දේ පෙන්ලා දෙනවා. මෙතනදී ඒ පිළිකුල් සංඥාව බාධා කරනවා. විකු සංඥාව තියෙනවා නම් මරණය දකිනකොටම මරණය ඇහෙනකොට මේකේ පේන්න තියෙන්නේ ආමංගල්‍ය ලක්ෂණය. අන්නේ ආමංගල්‍ය ලක්ෂණ නැතුව ධාතු මනසිකාර්ය හරහා මේ මරණයට විපස්සනා පැත්තෙන් බලන්න පුළුවන් නම් අපිට මේ හැමදාම ඇහෙන පණිවිඩ දකින දේවල් දිහා වලින් නිතරම අපේ හිත අර දෘෂ්ටි විසුද්ධියට, දිට්ඨි විසුද්ධිය පැත්තට යොමු කරවන්න පුළුවන්. මේක ඊටාත්ම දුෂ්කරයි, ඊටාත්ම අමාරුයි. මේ කාමභෝගී පුද්ගලයන් අතර කතා කරනකොට. ඇත්තට හිතෙන්නේ නම් බලනකොට පැවිද්දන් අතර නැත්නම් ගිහිගියට අතරපත්තන්න මේක හිතාගන්න ලේසි. මොකද හේතුව නිතරම පාසකුල වලට යනවා අසුබ දර්ශන බලනවා. මේක නිසා ඒක නිසා අනුගාමී තර්කානුකූලව මේ පැත්තට බලන්න පෙළඹිලා තියෙනවා. නමුත් ගිහි ලෝකේ බලනකොට සම්පූර්ණ දෙකක්. මේකට හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ බුද්ධ ආගමේ විතරයි මේ විදියට මරණයක් ආපුවා මේකෙන් ගන්න පුළුවන් සාරේ. එහෙනම් ගන්න පුළුවන් මරණානුස්සතිය ගන්නවා. අනිත් සෑම ආගමකම ඒක ආගම විසින් බාර අරගෙන මේක වැඩි මිනිසුන්ට පේන්නේ නැති වෙන්න ඒ ලස්සන සංසිද්ධියක් පාටපත් කරලා වහලා දානවා. මොකද දෙවියන් වහන්සේගේ මේ කැත වැඩේ පෙනේ කියලා. ලෝකපාලක දෙවියන් වහන්සේ මේක මවපු දෙවියන් වහන්සේ මොකටද මේ ලස්සන මනුෂ්‍ය ආත්මය කියලා මරන්නේ? ඇයි මේ මනස ආත්මයක් වෙනවනම් ගැබේදී දරුවෝ මැරෙන්නේ? ඇයි මේ මනස ආත්මයක් වෙනවනම් ප්‍රසූතියේදී දරුවෝ මරන්නේ? ඇයි මේ මනස ආත්මයක් වෙනවනම් එක වයසේදී, දෙවයසේදී, අවුරුදු තුනේදී, හතරේදී කතා කරන වයසේදී අවසානයේ මරණ මොහොතක්වත් දිගටම කිසිම සීමාවක් නැතුව මරන්නේ මොකද? එහෙම සාපයක් තිබුණා නම් මේ ජීවිතේ පමණයි නම් උපත් එක මන් දරුවෝ මොකද මැරලා යන්නේ? ඉතින් ඒක නිසා ඒ ආගම් වල නිතරම මරණය ගැන වැඩ කරන්න වෙනම සමාගම් තියෙනවා. ඒකත් මිනිහක් ආපු ගමන් අරගෙන ගිහිල්ලා ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩ බලාගන්න අපි ඒක බලාගන්න ඒක දෙයයන් ආසික වැඩක් කියලා අරගෙන යනවා. වයසට ගිය කට්ටිය ඒ වයස ගැත්තන්ට මඩන් හදලා අරගෙන යනවා. ඉලෙද වෙච්ච කට්ටිය ඉස්පිරිතාලවලට දානවා. පිස්සු ආපුවාම පිස්සු ආට්ටුවට දානවා. මොකද ලෝකේ ගවේෂණාවට දැබතිනේ. මුත් ඉන්දියාවට යන තේරම පිස්සු ඉන්නේ වීදියේ. ලංකාවෙත් තියෙන රෑයෙට. ඉතින් ඒක බලනකොට පේන්නේ නම් පසුගාමී වගේ මොකද අනික් රටවල පිස්සු ඔක්කොම අහුවෙච්ච ගමන් පිස්සු කොට වෙලා. දෙද්දු ආපු ගමන් වාට්ටුවට දානවා. මිනිහ ආපු ගමන් ඉව හංගනවා. මොනම දෙයක් අපේ ඔන්න ඔය සෙල්ලම තමයි යුද්ධෝදන රජු රෝගේදී ඉතාත් කුමාරයන්. මොකද දැනගෙන හිටියා මම කවදා හරි ජීවි ආකාරණගේ නිසා ලෙඩෙක් මහලෙක් මලකඳක් පැවිදි පේන්ට නැති වෙන්න හංගලා තිබ්බා. මුරකාව දාලා තිබුණයි කියලා කියනවා. නමුත් යුවරජකම දුන්නට පස්සේ අශ්වකරත් යනකම් චන්නමැතිත් එක්ක ඇවිදිනකොට කවදාකවත් ඕක වහන්න බෑ. මතුවෙච්ච දවසට අර හංගගෙන තිබුණේ වත් එක කඩාගෙන. කොච්චර සංවේග පහළ වුණාද කියනවා මිලෙදෙක් මහල්ලෙක් මලකඳක් පරිදි දැකපු දවසේ ඉතින් ආයේ මාලිකාවට යන්න හිතක් ආවේ නෑ. නමුත් එතකොටම තමයි රාහුල පුංචි කුමාරයෙක් ඉපදුනායි කියලා මංගල පණිඩියාවේ ච රාහු උපන්නා කියලා කියනවා. මගේ කරන්න හදන වැඩේට බාධාවක් ආවා කියලා තමයි කල්පනා වුනේ. මෙන්න මේ ටික දිහා බලනකොට අපිට මේ අද සමාජයේ නැත්නම් මේ බෞද්ධ සංස්කෘතික පදනමේ මරණය දිහා බලන හැටි අනික්කත් බලන හැටි බලනකොට මුගක් ප්‍රවේශම් වෙන්න ඕන. මරණය කියන එක හංගන්න පුළුවන් එකක් නෙවෙයි. මොනම දෙයකින් ඔක හංගන්න බෑ. මොන සමාජ ආයතන කියන ඇසුවත් ඒක එකනා ඒක එකනා ආපු දවසට ඒක එකන අරගෙන යනවා. මොකද මායя විතර සමාජවාදී මිනිස්සේ මුළු ලෝකෙම නෑ. කිසිම කෙනෙකුට දෙවිදියට සලකන්නේ නෑ. ඒ වගේම කිව්වොත් නම් කරනවාමයි. ආයේක මොන જાතික ලොකත් ආයේ දේශයක් නැහැ. මෙයා ලොක්කා මෙයා පොඩ්ඩා. එහෙම දැක්ක ඇත්ත දෙයයන් වහන්සේට වැඩි සරබලධාරී ඇත්තට අදහන්න වටිනේ මායя. මොකද හරීම හොඳ නායකයෙක්. ලෝකේ පහළ වෙච්ච නායකයන් හුත්තම නායකේ මොකද කවදාකවත් මොනම දෙයක් එක්ක සම්බන්ධයක් ඒ වගේම කාටවත් මේ ලෝක මේ පොඩ්ඩක් කියලා ගන්න නිසා මායාව විතරයි හුත්තම සමාජවාදී ලෝකෙට පෙන්වන්නේ සර්වචනන්දේ ඒකමතු කළ මතක් කරනවා මෙන්න මේකෙන් බය වෙලා හැංගිලා පිළිකොල පහල කරගෙන ඉනවා වෙනුවට මේක දිහා හොඳට බලලා මේක අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන දෙයක් තුවා නිසා මේක අහංගගෙන මේක අනුගුණයන්ගෙන් එහෙම නැත්නම් මේ ලෝකාමිෂෙන් යට කරගෙන නැත්නම් මදයෙන් පමාදේ යට කරගෙන හිටියට අසල්ලාසියන් කිට්ටුවන්ට යනකොට මේක පැහැදිලිවම පිළිගන්න තත්යකට ඊට හදාගෙන ඉන්න එක අසුබයි කියලා පැත්තක දාලා හෝ ආමංගල්‍ය කියලා පැත්තක දාගෙන යනට වඩා සාධාරණයි. එච්ච අපි මේ විවේක වෙලාවක මේ උත්සාහ කරන අදන්නේ අන්නේ දර්ශනේ මරණේ දිහා ඒ විදිහට බලන දර්ශනයක්. මෙන්න මේකට හොඳ මේකට මනම් කෙලින්ම ගැලපෙයිද කියන්න බෑ. හොඳ නිදර්ශනයක් තියෙනවා මේ ධාතු වශයෙන් බලනකොට දෙතිස් කොටාසින විලාවි ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ කිව්වත් අපිට අර දෙතිස් කොටාසේ තියෙන පිළිකුලේ නරක පැත්ත අපේ හිතේ කොහොමඩක්වත් හොල්මන තියනවානේ. නිසා ධාතු බලනකොටත් අපිට ඒක එච්චරම ප්‍රියමනාප හොඳ එකක් වශයෙන් නෙමෙයි පේන්නේ. මොකද මේ සම්වචනාට ඒකට පෙන්වන හොඳ නිදර්ශනයක් පේනවා. සමහරට මරණානුස්සතියලත් ඒ ඒ දර්ශනය ගන්න පුළුවන් වෙයි. සර්වචනාචේ රාහුල කුමාරට මතක් කරනවා මේ පඨවි සමා භාවනාව භාවනා කරන්නයි කියලා. ආපෝ සම භාවනා භාවනා කරන්නයි. තේජෝ සමාන භාවනා භාවනා කරන්න. වායෝ සමාන භාවනා භාවනා කරන්නයි කියලා. ඒකල උන්වහන්සේ කියන පඨවි සමාන භාවනාව කියලා කියන්නේ මේ පඨවි ධාතුව අපි දැන් ගන්න මේ පොළොවනේ පෘථිවිය කියලානේ අපි ගන්න. නමුත් ඒක පඨවි ගුණයේ නිරූපණයක් පමණයි. පඨවි ගුණය කියලා කියන්නේ සදගතිය, මෙලෙක් ගතිය, සියුම් ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, හැලු ගතිය. නමුත් ඒක පෙන්වන්න අපි පඨවිය ගන්න. සර්වඥන්සේ ඒ සම්මතයම ඒ ප්‍රත්‍යක්ෂ මරණ කියනවා මේ පෘථුවිය කියනවා රාහුල මෙන්න මේව ගතියක්. ඕක උඩට මිනිස්සේ කියලා කැත කරයි කියලා අසුචි ධම්මයි කියලා කවදාකවත් තරහ වෙන්නේ නැහැ. මේක උස මුත්‍රා කරයි කියලා කවදාකවත් තරහ වෙන්නේ නැහැ. මේක රත්තරන් දීපාන්රිදී නිදන් වැළලුවයි කියලා ආඩම්බර වෙන්නේ නැහැ. කෙල, සෙම්, සොතු, සැරව, ලේ. කොයි එක වැටුණත් මේ පටවි ධාතුව ඒක මේ ආඩම්බරයක් හෝ අවනම්බකට ගන්නේ නැති කියලා කියන්නේ නැහැ. අට්ඨියති හරායති චකුච්චති න අට්ඨියති න හරායති න චකුච්චති මේක දුකක් කරගන්නෙත් නෑ ඒ වගේම පිළිකුලක් කරගන්නෙත් නෑ අසුභයක් කරගන්නෙත් නෑ ඒක නිසා ඒ පඨවි ධාතුව යම් ආකාරද අසුචියෙන් මුත්‍රායෙන් ලේන් සතුව සතුවලින් සෙම්මොලින් කෙලවලින් නොකෙලෙසෙන්නාසේ තමන්ගේ හිතත් හදාගන්නයි කියලා කියනවා ආනේ විදිහට තමන්ගේ හිත පටවි ධාතුව හා සමාන කෙරුවොත් අපිට තේරෙනවා මොන්නම ලෝකේ අසුභයක් තිබ්බ දුමංගලයක් තිබුණත් පටවි ධාතුව කෙලසන්න බෑ. පටවි ධාතුව කියලා කියන්නේ අර පොළොව නම් කෙලසෙන බවක් අපිට පේන්න තියෙනවා. ඒත් පොළොවේ තියෙන තද ගතිය සහ මෙලෙග් ගතිය අසුචින් කියලා දෙන්නේ. රත්තරන් දැම්මයි කියලා ආඩම්බර වෙන්නේ නැහැ. ඒ වගේම ගොරෝසු ගතිය සහ සියුම් ගතිය කියන එක ඔය මොනම දෙයක් පටවියට වැටුණත් ඒ ගුණය වෙනස් වෙන්නේ නැහැ. බරගතිය හැල්ලු ගතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම සර්වඥාන්සේ මතක් කරනවා මේ තේජෝ ගුණයට අසුචි වටවත් පුච්චා. මුත්‍ර වටවත් පුච්චා. කෙල වටවත් පුච්චා. සේම වටවත් පුච්චා. සහර වටවත් පුච්චා. ලේ වටවත් පුච්චා. කොච්චර පිච්චුවත් ඒ තේජෝ ගුණය කියලා දෙන්නේ තේජෝ ගුණය කියලා ගන්න බෑ කොච්චර අසුචියකට දැම්මත්. ඒකට පුළුවන් ඒක පුච්චල ගන්න නිසා තේජෝ ගුණය වගේ හිත හදාගන්නයි කියලා කියනවා කොච්චර අසුචි මල මුත්‍ර දැම්මත් ඒකෙන් කෙලස ගන්න එපා. හිත කෙලසුනොත් මේක හොඳයි මේක නරකයි කියලා එහෙමනම් ඒ තේජෝ සමාන භාවනාව කියලා නැහැ. ඒ වගේම වායෝ සමාන භාවනාව අසුචි කන්දේ අරයි යනවා. මුත්‍රා ගන්ධය අරගෙන යනවා. කෙල ගන්ධය අරගෙන යනවා. සෙම සොටු ලේ ගඳ අරගෙන යනවා. වායෝ ගුණය ඒකේ කුම්බන ගතිය ඒකේ ධාරණ ගතිය කවදාකවත් ඒක ගෙනියන ඒ මේ සේමසතු වලින් වෙන මොන හරි ඔය සුවඳ තෝරලා හඳුන් වගේ කිසිම දෙයකින් කියලා දෙන්නේ නැහැ. ඒ වගේම ආපෝ ගතිය වතුරට හැම කෙනාම අසුචි සෝතලා දෙනවා. මුත්‍රා හොදලා දෙනවා. කියලා ගහනවා. සොටු හෙලනවා. සේම ලී තරව. නමුත් ආපෝ ගතිය තියෙන ආබන්ධන ගතිය හෝ එහියතා වූ වැగిරෙන ගතිය කවදාකවත් වෙනස් වෙන. ආන්නේ වගේ හිතක් හදාගත්තා නම් අපිට පුළුවන් වෙනවා මේ ලෝකේ එන තා අෂ්ටලෝක ධර්ම විශේෂයි අපේ හිත පොළොව වාගේ. අපේ හිත ගින්නක් වාගේ. අපේ හිත වාතයක් වාගේ. අපේ හිත ජලයක් වාගේ හදාගන්න. දවසක් ආරවචන ආරම්භේ මේ චාරිකාවේ අදී කියලා ආසන්න වෙලා ඉන්න වෙලාවක සෙනකොක්කෝම සිව්වනක් පිළිසම වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා සියලු දෙනාම රැස්ලා මේ මේ අද මේ සංඝ සභාවේ මොකක් හරි විනිශ්චය ගන්න කියලා බලනකොට සර්වඥාන්සේ ප්‍රකාශ කරනවා මම මේ සරේ චාරිකා වඩින්නේ මේ පුණා දාසිකේ සිද්ධිය මත ඊට පස්සේ සාරිපුත්‍ර සාන්දරව දක්වන සාරිපුත්‍ර එනම් මෙතන ඉන්න පිළිස චාරිකාය යන්නේ චාරිත්‍රය කරන්න ඕන වඩින්නේ කියලා. ඒ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නම් 500ක් මම අරගෙන යනවා කියලා 500ක් නම් කරනවා. එතන ඉන්න එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ හිතාගෙන ඉන්න දැන් මගේ නමත් වැටේලා ඉස්තුවට කියලා. ඒ සඳහන් තත උසල වෙනම සාරිසංසේ තෝරගන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා. ඊට පස්සේ ධාර්මපුත්‍රාන්සේ සර්වචනාංශයේ ඉතුරුට ඇවිල්ලා වැඳ වැටලා අර 500ක්ම අරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අමනාපයක් ඇති වෙනවා. අමනාපයක් ඇති වෙලා එයා හිටපු තැනින් සාරිපුත්‍ර ස්වාමීන් යනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිවුර කොනක් වදිනවා යගේ ඇඟේ. සාරිපුත්‍ර ස්වාමීන් නොපෙන සංඝයාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සරුවචනාසලකට ඇවිල්ලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ප්‍රධානම ගෝලයා මට සිවුරුපණින් ගහලා ගියා. ඒකට සමාව ගත්තෙත් නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ මෙන්න මේ වගේ කියලා සරුවචන චෝදනාවක් කරනවා. ඉතින් බැරි වෙලාව සරුවචනසි කිව්වනම් ඌව ගණන් ගන්න එපා මේ කියලා. ඉතින් දිගටම ද්වේෂය ඉන්නයි වල සරුවචනසි මතක් කරනවා වහාම ගිහිල්ලා ටිකක් දුර යන්නේ නෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෙන්නන්නේ කියලා. ගෙන්නනට පස්සේ ඉන්දලතර පස්සේ කියන සාරවත්ය මෙන්න මේ ස්වාමීන් වහන්සේ ඔබතුමාට ඔබ වහන්සේට මම චෝදනාවක් කරනවා මෙතන යනකොට සිවුරුපණෙන් ගහලා ගියාය සමාව ගත්තේ නැහැ කියලා මේ සිද්ධිය වෙච්ච එකක්ද සත්‍ය දෙයක්ද මොකද්ද කියන්න තියෙන එක ඊට පස්සේ ආර්ථික සංසය දරුවචනසේ වයින්දගෙන කියනවා ස්වාමීන් වහන්සේ මම මේ පඨවි සමාන භාවනාවක් කරපු කෙනෙක් මගේ ඇඟට අසුචි මල මුත්‍රා කියලා සෙම් සොටු මොනව වැටුණත් මම කෙලෙසෙන්නේ නැහැ මගේම කෙලෙසෙන හිතක් නැහැ මම තේජෝ සමාන භාවනා කරපු කෙනෙක් මම ආපෝ සමාන භාවනා කරපු කෙනෙක් මම වායෝ සමාන භාවනා කරපු කෙනෙක් නිසා ඕන කෙනෙක් ඕන කුණා මේකට දැම්මට එහෙම කෙලසන ගතියක් මට ළඟ නැහැ ඒක නිසා මම කවදාකවත් දැනගෙන කාටවත් එහෙම හිංසාවක් චේතනාපූර්වක කරලා නැහැ කියලා උන්ව පටවි සමාන භාවනා කියන වටනකම් පේනවා එතකොට අපේ ශරීරයේ තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන් පිළිබඳව අපි ඔන්න ඔය ධාතු ලක්ෂණ දැක්කා නම් අපි පය ඔසවනකොට අපේ තද ගති බුරුල් ගති අපිට වැටහෙනවානේ. අපි ආස්වාද ප්‍රසවාද කරනකොට උගේ පිරිමැදින ගති, පුම්බන ගති, හකුලන ගති අපිට වැටහෙනවානේ. ඒ වගේම උෂ්ණ ආස්වාද වාතයේදී ප්‍රසවාස වාතයේ උණුසුම් බව වැටහෙනවා. ඒ වගේම මේ වහත් ධාතු ගුණ මේ ශරීරය කියන හැඩයෙන් කැඩිලා විදිලා විසිරලා යන්නේත් නැහැ. ඒකේ හැඩයක් අල්ලගෙන තියෙනවා. මේක මේ ආපෝ ධාතු ස්වභාවය ආදි වශයෙන් වැටහෙනකොට අපිට පුළුවන් නම් ඒ ඒ චිත්තක්ෂණේ මෙන්න මේ ධාතු ගුණ දැක ගන්නට. අන්නෝතෙන්දි තමයි මේ දෘෂ්ටි විසුද්ධිය හිතේ. එතෙන්ට එන කල්ම ඔය කියන ධාතු ගුණයේ දකින්න එක්ම අපි මේක ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් ශරීරයේ උඩ කොටහ යට කොටහ මේක තරුණ වයස මේක මැදි වයස මේක සිංහලයා මේක ආදෙමලා කියලා ගොඩාක් නංවනම් කියන්නේ. ඔත් ඕනම වෙලාවක බලන්න මේ ධාතු ගුණයට හිත ගියා නම් ඒ තද ගතියට මේ උණුසුම් ගතියට මේ සිසිල් ගතියට මේ කම්පන ගතියට මේ චංචල ගතියට මේ පුම්බන ගතියට කවදාකවත් ප්‍රත්‍යක්ෂ මොනවාක් හිතෙන්නේ නැහැ. ඒ වගේ එකම ප්‍රඥප්තියකින්වත් ওই 13 ගුණ කෙලසන්නත් බෑනේ. ආනෝය 13 ගුණේ හිත ගියා නම් යම් ආකාරයකට අපේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය දෘෂ්ටි වශයෙන් අපි මේක දිහා බලපු දෘෂ්ටි වශයෙන් වෙනසක් සිද්ධ වෙනවද? ඒක සරුවත්යන් වහන්සේ කරපු එකක්වත් අපේ ගුණයක්වත් නෙවෙයි. සරුවත්යන් කියන්නේ අන්න ඔය තාලෙට හුස්ම දිහා බලන්නේ ඔන්න ඔය තාලෙට දෙපය තියෙනකොට පයි අත්දැකීම දිහා බලනද අතක් දිගායනකොට පයක් දිගායනකොට රසක් බලන වෙලාවට ගහක් ගලක් බලන වෙලාවට මෙන්න මේ ධාතු ගුණ බැලුවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා තුළ මෙතෙක් වෙලා ඒ ගහ දිහා, ඒ ගල දිහා, ඒ රස දිහා, ඒ පියවර දිහා, ඒ උස්ම දිහා බලාන හිටු මේ දෘෂ්ටි තේරම අඩු ගන්න ඒ චිත්තක්ෂණෙදි ගැලවිලා යනවා. අන්න ඒ වගේ අපට පුළුවන් නම් මිනිහක් දිහා බලන්න. ඒකාහ මතං වා දීහ මතං වා සීහ මතං වා විනීරකං වා විපුබ්බකං වා කිය ඒ මිනිහා බලන්න අනිවාර්යයෙන්ම ඒ අසුබ දර්ශනය තුලින් අපිට ලොකු අවස්ථාවක් හම් වෙනවා ධිට්ඨි විසුද්ධියක් ඇති කරගන්න. ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනකීතෝති. මගේ ශරීරයත් මෙන්න මේ ධර්මතාවයෙන් යුක්තයි. මගේ ශරීරයත් මෙන්න මේ මහා ස්වභාව සහිතයි. මෙන්න මේ වගේ අනිත්‍යය කියලා දැක්කනම් අඬන්න වෙලාවක් හිටියේ. පශ්චාත්තාප වෙන්න වෙලාවක් තියෙයි. බොළඳ කොච්චර බොළඳද කියලා හිතලා. හැබැයි මට හොන්දට මතකයි ඔච්චර බණ කියද්දි මම අම්මා දැක්කට පස්සේ මට උම්ම ගන්න බැරුව ගියා. මලමිණිය දැක්කාම අම මැරලා ඉන්නේ. ඒක මේ බුද්ධිලික දෝෂ. මම මේක පිළිබඳව ඒ ඉච්ඡරම උසස්ත්වයකට පත් වෙලා කියන්නේ නැහැ. නමුත් මේ සර්වචනන්ත පෙන්වන දෘෂ්ටි කෝණ දිහා බලනකොට මේ මිනිය තරම් නැත්නම් මේ මරණානුස්සතිය තරම් මේ දෘෂ්ටි විසුද්ධිය ඇතිකරන්න වෙන සුභ මංගල නිමිත්තක් ලෝකේ නැහැ කියලා කියයි. අන්නෝගේ ඇති වෙච්ච දවසේ ඉඳලා බලනකොට අපි මරණයට සූදානම් වෙනවා. එහෙම වෙනකොට නම් නොමරන තැනට යනවා. අපි මැරෙන්නේ නැති වෙන්න උත්සාහ කරන තාකල් අපි ලෝකේ තියෙන ඕනෙම කෙලෙසකට භාජනය වෙනවා, ගොදුරු වෙනවා, ශෝක වෙනවා, පරිදේව කරනවා, දුක්ඛ වෙනවා, දෝමනස වෙනවා, ඔක්කොම ඇති වෙනවා. නමුත් මෙන්න මේකෙන් සැසුණ ගමන් එදා ඉඳලා අපිට පුළුවන් නම් මේ වෙනස නැත්තම් මේ දෘෂ්ටි විසුද්ධිය දකින දකින මිනිහක් පාස ඇති කරගන්න පුදුමාකාර පරිවර්තනයක් නැත්නම් හැබෑ වෙනසක්. එහෙම නැත්නම් කියකි ඔන්න ඔවැනි වෙනසක් ඇති වුණාට පස්සේ තමයි සතිපට්ඨාන සූත්‍රයේ වග බලාගන්නේ වග වෙන්නේ අවුරුදු 7ක් ඇතුළත මොන හරි වෙයි. එතන දවස් 7ක් ඇතුළත වෙයි. ඔන්න ඔය ටික වෙන්නේ නැතුව මිනිහා දිහා බලලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස වඩන එක මේ සමාජ චාරිත්‍රාක් එහෙම කෙරුවේ නැත්නම් හොඳ නැත්නම් ටිකක් අඬන්න ඕනේ කියලා පටන් ගත්තොත් ඕනේ කාලයක් අඬන ඉන්න පුළුවන්. ඒකේ දෝෂයක් කවුරක්වත් වෙන්නේ නැහැ එපයි කියන්නේ. නමුත් සරුවචනදේ පැහැදිලිව පෙන්නනවා උඹව නැද්ද අර වෙන ලෝකේ ඕන කෙනෙක් මරණ වෙලාවක මේ මරණ සතිය ඇති කරගෙන. ඒක පිළිබඳව අර කියන දික්ටි විසුද්ධිය ඇති කරගන්න පුළුවන් නම් අන්න සූර්යයා. ප්‍රබුරුමේ ඉඳලා තියෙනවා ඒක ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඕනම වලගෙදරකට ගියොත් කොච්චර දුක්ඛජනක ඡේදනීය වුණත් එහෙම නැත්නම් ශෝක පරිදේව කොච්චර කියන මාර්ගයට ගියා ඒ ඉන්න පුද්ගලයන්ගේ ශෝක නිවන්න ඉතාමත්ම දක්ෂ නිසා මුළු බුරුමෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කොච්චර ප්‍රසිද්ධ කියනවනම් සමාධිලා කියන රහත් වෙලයි. ඒ තරමටම මේ මරණානුස්සති භාවනා පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ ආනාපානසති භාවන ආනිසංස කීපයක්ම තියෙනවානේ. මේ ගේසිත ප්‍රේමයෙන් අනුරවැළපෙන ඇත්තන්ට ලොකු සමහිතක් ඇති කරලා දීපේ ශක්තියක් තියෙනවා මේ මරණානුසතිය. මේක ඉතාමත්ම දක්ෂ වෙන්නේ නැති. කොහොමද මේ ස්වාමීන් වහන්සේ දුගාක්ම ප්‍රසිද්ධ වුණ දවසේ ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා මැරිලා තියෙනවා. මේ ආමඳුරෝ කාමරේ ගිහලා ඇඳ බදාගෙන අඬනවලු පන්සල දෙක වෙන්න. අඬනවලු අඬනවලු අඬනවලු මොන විදියට දාන ගන්නේ නැත්නම් මොනම දෙයක් අත්තට අඬනවලු. දැන් මේ වෙනකොට විශාල පිරිසක් ඇවිල්ලා හිටලා ඒ සාහසර බණට ආරාධනා කරන්නයි නැත්තම් මොනවායි කාරණා ප්‍රධාන දායකයා ගිහිලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ වැඩේ දැක්කොත් එහෙම මේ දායකෝ සීරම කලකිරෙනවා. සම්බුහන්සේ තමයි ඉන්නේ ලෝකෙටම මේ ශෝකේ පරිදේවේ දුක්ඛ දෝමනස්ස දුරු කරන්න තියෙන බණ කියන කෙනා. දැන් ඔබ වහන්සේ බලන්න ආපු ඔක්කොම එනකොට ඔබ වහන්සේ මේ ගේ දෙක වෙන්න ගහගන්න මොකද? ඊට පස්සේ ආමසු කොට්ටෙන් උළු උතලහනවලු ඇයි මිනිස්සු උඹට තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මනේ කිව්වා. ඔන්න මරණානුස්සතිය වෙනද බණ කියන එකයි බණේ වැඩ කරන දෙකයි අතර විශාල වෙනසක් තියෙනවා. අනුන්ගේ මලමිනියෝට නම් බොහෝම ජයට ගිහිලා බණ කියන්න පුළුවන් මටත් ඔය ටික වෙයි. නමුත් මම මේ මතක් කරගන්නේ අරහාමුදුරන් දෙච්චිදී මටත් වෙයිද කියලා. ඒක නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ කම්පනයක් නම් අපේ ගෙදරට තත්තු කරන වෙලා වෙනවා. නමුත් ඒ තුල උනන් මුතුජානන්සේ වෙන්නන්නේ අපේ දෘෂ්ටි විසුද්ධිය වෙලා තියෙනවා. මේ සිද්ධිය තුළින් ඇති කරගතු යුතු දිට්ඨිජු කම්මත කියලා කතාවක් තියෙනවා. දෘෂ්ටි ඍජු කිරීම සිද්ධ වෙනවා නම් ඇත්තටම මරණය විතර හොඳ දේවතාවක් නැත්නම් දේව නිමිත්තක්. ඒව දූතේ ඇත්තේ නැහැ. ඒ නිසා හැම රජුගේ පල්ලෙහාට ගියාම අහනවලු මොකද ඔබට මේ යම ලෝකෙට එන්න ඕනේ? ඉතින් මනසේ හට පැකිනවා, නියපොතු හපනවා, දඟලනවා. ඒකට කියනවා උඹට මං දේවදූතය හතර දිනක් කියලා දෙනවා. සමහර දැන් ඔය සූත්‍ර තියෙන පස් දිනක් කියලා. ඇයි උඹේ දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා. ඉතින් මම සෞදවෙන් බන්වලු අනේ එහෙම කණේට දන්නේ මම ඉන්නකම් මේ කාමගුණ සේවනය කළා. නැත්නම් ලෝකාමිෂයේ ආශ්‍රය කෙරුවා. ඉතින් নানা ප්‍රකාර වැඩගෙන හිටියා. මට පිනක් කරගන්න, භාවනාවක් කරගන්න අප්‍රමාද වෙන්න වෙලාවක් වෙන්නේ. ඔහොම කවුරු හරි හිටියනම් ඉතින් මට මේ තරම් නම් අමාරු වෙන්නේ නැහැ කියලා. ඒකට මේ යම රජුරෝ කියලාලු ඇයි මිනිස්සු තමන්ගේම මල මුත්‍ර වල වැටලා නැගිට ගන්න බැරි පොඩි බබ්බෝ දැකලා නැද්ද? මට හිතුන නැද්ද උඹත් ඔන්න ඔතනින් පටන් ගත්ත කියලා ඔය කල් දඬු උසනාලා වගේ යමක් කමක් අතර හම්බුනාට පස්සේ ඔය සෙල්ලක්කාරකම් ඉලන්දාරිකම් ආවේ අර පුංචි තැනින් කියලා මතක්ුනේ නැද්ද? ඊට පස්සේ කියනවලු අනේ පොඩි දරුවෝ නම් දැකලා තියෙනවා නමුත් කවදාකවත් මට ඒක දැකලා සංවේගය පහ වෙලා නැහැ. මට මතකත් නැහැ. ඒක නිසා මට පුළුවන් කාලෙමම নানা ආකාර විදිහේ මේ සෙල්ලක්කාරකම් කරනවා. ඒක නිසා මට කවදාහක්වත් මේ බය ලැජ්ජාව පහල කරගන්න සීලයක් රැකගන්න සමාධි භාවනාවක් කරගන්න ධිට්ඨි විසුද්ධියක් කරගන්න හම්බුනේ නැහැ කියලා ඉතින් පැකිලෙනවා. ඊට පස්සේ අහනවා ඔය මට්ටක් වෙනවම දෙවෙනි ලියවදෝතේ පුත්තරලා කියනවා. දන්නවද? දැකලා තියෙනවද? නැහැ. ඒක මේ ඇයි මිනිස්සු මේ ලෙඩ වෙච්ච මිනිස්සු දැකලා නැද්ද? නැගිට ගන්න බෑ මල මුත්‍රාස් කර ගන්න විදියක් නෑ කෑ ගන්න බෑ බත් ගන්න බෑ මේ මිනිස්සු දක්නකොට හිතුනේ නැද්ද මේ පුළුවන් කාර්කම් තියෙන ටික කාලෙකට විතරයි මේ වගේ වැටෙයි කියලා නේ මට කවදාකවත් එහෙම හිතුනේ නැහැ මම පුළුවන් හැම කාලෙකම පුළුවන් තරම් මේ කාම ආශාව නැත්නම් ලෝකාමිෂේ වෙනුවෙන් සටන් කරා මිසක දැක්කේ නෑ ඊට පස්සේ රාජ දඬුවමට ලක් වෙලා මරණ දඬුවමට ලක් වෙච්ච මිනිස්සු ගැන යම් යම් රජු වහනවලු ඒ වගේම අහනවලු මිනිහක් දැක්කද කියලා. මොකද තේරෙන්නේ නැද්ද කවදාහරි මේ ආයුෂ්මේ තුරු වෙච්ච ගම විඥානයේ චුතු වෙච්ච ගම මෙන්න මේ ලක්ෂණ මොකක්ද වෙනවයි කියලා. පුළුවන් කල නේද ඔය සෙල්ලක්කාරකම් කරන්න. පුළුවන් කල නේද බයලජනස් වැඩ කරන්න. පුළුවන් කල නේද ඔය ශිල්පද පිළිබඳව නොසලකා නුඹේ තමන්ගේ දුක් දෙන්නේ. මේක කල්පනා වුණාද කියලා. ඒත් නැතුනොත් විතරක් ප්‍රශ්න හතරක් විතරහා තම රජු කණු මට කරන්න දෙයක් නැහැ. එහෙමනම් මේ යම රජු යම දූතයන්ට බාර වෙනවා කියලා. යම්ම කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් මේ පොඩි දරුවෙක් දැකලා අනේ මේ වගේ දෙයකින් මේ චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධි ඇති කරගන්න. මේක දිහා තියෙන මේක අනිත්‍ය භාවය දැක ගන්න. අනාත්ම භාවය දැක ගන්න. එහෙම දෙයක් යම යම රජුවන්ගේ යම ලෝකේ ගේට්ටුව ළඟදී හරි දැක්කම හැම රජුරකලු අන්නේ අදිෂ්ඨානයේ මතු කරගන්න මසී කරන්නයි කියලා ඒක වඩා වර්ධනය කර ගැනීම සඳහා නැවතත් දිවි ලෝකයට යන්න අවස්ථාවක් දෙනවා කියලා කියනවා. දේවදූත සූත්‍රයේ. ඒක නිසා අපි මේ මර මේ අපේ මරණය ලඟ වෙන තාක්කල් මේ වේන මිනිහක් පිළිබඳව දකිනකොට පුළුවන් තරම් මේ මාර්ගයෙන් එයින් අපිට ඇති වෙනවනේ අර කියන විදිහේ එක්කෝ නිබ්බිදාවක්. එහෙම නැත්නම් බයක්. අන්නේ නිබ්බිදාව ඇති වෙනවා නම් ඥානපදන මේ සිද්ධ වෙන්නේ. බය, ශෝකය, වහඬා වැළපීම වෙනවනම් ද්වේෂපදන මේ සිද්ධ වෙන්නේ. එනිසා පුළුවන් තරම් ඉවෙන හිතේ පවතින ආ ද්වේෂය දැනගෙන මේක ස්වර්ණමය අවස්ථාවක් අපට මේ අනිත්‍යතාවය සිහි කරගන්න. අන්න එහෙම කළා නිබ්බිදා විරාග නිරෝධ තත්ත්වයට ය아가න්න පුළුවන් නම් ඒක ඇත්තටම අපිට දේව දූතෙක් වඩපත් වෙනවා. ඒ නිසා මේ මරණානුස්සති භාවනාවේ කියන වටිනාකම් වලින් එකක් තමයි සාමාන්‍ය විදිහට ඒ මරණය පිළිබඳව ශෝක පරිදේව වෙන සාමාන්‍ය ගේහිත ප්‍රේමේ ගෘහාශ්‍රිත කටයුතු කරන්නේ නැත්නම් ඒ දුක් ටිකක් දුරට සමනය කරලා දෙන්න පුළුවන් ඒක කාටත් වෙන දේ කියන එක මතක් කරන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය දුරට ආධ්‍යාත්මික ජීවිතයක් ඇති කරන කෙනාට මේ කාමය නිසා මේ ලෝකාමිෂේ නිසා නේද මේ ලෝකේ කෙරෙන තාකල් දුක් අපරාධ එහෙම නැත්නම් අනුන්ට දුක් දෙන දේවල් කියන්නේ ඊට සාපේක්ෂව නිස්සරණාධ්‍යාශය. මේ කාමයාගෙන් වෙන්වීමේ ඇති සැපය. තේරුම් ගන්නට හොඳ මතක් කිරීමක් වෙනවා මේ මිනිහේ ඒ වගේම මරණානුස්සති භාවනාව. ඒ වගේම තමයි යම් කෙනෙකුට පුළුවන් නම් භාවනාවක් කරගෙන යනකොට තේරුම් ගන්නට තමන්ට සංවේක ඥාන නැතිකම නිසා බොහෝ විට භාවනාවන් අපි කලින් නැගිටලා යනවා. පොඩ්ඩක් අරමුණ නොපෙනී යනකොට නොදැනී යනකොට එපා වෙලා යනවා. නමුත් ඒ වෙලාවේදී මරණානුස්සති භාවන ඇති කරා නම් ඒක ආරක්ක භාවනාව පාඩපත් වෙන චතුරාර්යක භාවනාව එකක් පාඩපත් වෙනවා. ඒකදී ඔය මට මතකයි ඔය කටුකුරුදී ඥානන්ද සාහිත්‍ය මතක් කරා. අපි හුස්ම ආනාපානය පිළිබඳව භාවනා කරගෙන යනවා. කරගෙන කරගෙන යනවා සමහර වෙලාවට ආනාපානයත් එක්ක එකට එක තරඟ කරමින් ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා. හිතවිල්ල ආනාපානෙ එකට යනවා. ඉතින් ඒ කියන්නේ අපි හිතවිල්ලට පෙරදිලා ආනාපානෙ යට යනවා. භාවනාවෙන් කැඩෙනවා. එතන පොඩි ශබ්දයක් ඇවිල්ලා ආනාපානෙ හෙල්ලුම් කාලය යනවා. එතකොට අපි භාවනාවක් කැඩෙනවා. ඊගාවට අපි වේදනාවක් පයේ හොය කය කයි ඇවිල්ලා කරා ගන්න. ආනේ වෙලාවක අපිට කල්පනා වුණොත් බැරි වෙලාවක් අපිට නැත්නම් කල්පනා කරගත්තොත් මේක මගේ අන්තිම හුස්ම නම් මම මේ විදිහට පුංචි සද්දයක් ආව ගමන් සද්දයට දුවයිද නැත්නම් මේ වගේ දරා ගන්න පුළුවන් වේදනාවක් තියේදී ආනාපාන නැත්නම් මේ අන්තිම හුස්ම නම් අතාරීද නැත්නම් ওই ඊතරෝ මේ જાති හිතවිල්ලක් ආවට භාවනා කරගනින්ද පුදුම විදිහට අපිට සංවේදී ඥාන පහළ මේක අන්තිම හුස්ම නම් පුදුමාකාර හතියලවිල්ලක් සිද්ධ වෙනවා අන්නේ විදිහ විවිධ පැති වලින් මේ වඩලනක වර්ණානුස්සති භාවනාව භාවනා කරගෙන යන කෙනාට චතුරාර්යක භාවනාවෙන් එකක් වාටපත් වෙනවා. ඒකදී මතක් කරන සාමාන්‍ය සමථ භාවනා කරපු කෙනෙක් නම් ආනාපානසති භාවනා නැත්නම් අපි අරිවත් දෙතිස් කොටස භාවනා කරපු කෙනෙක් නම් ඒ මතින් ඇති කරගත්ත භාවනා සමතයක් නැත්නම් සමාධියක් තුලින් මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන එක මේ දැකපු මලමිණියක් දැකලා හෝ නැත්නම් මිනිහක් ඉදිරියට ගිහලා නැවත නැවතත් නැවත නැවතත් කියන කියන යනකොට යම් තැනකදී පටික්කුල මනසිකාරේ පිළිකුල් බව අමතක වෙලා අනිත්‍ය සංඥාවල් නැත්නම් අනාත්ම සංඥාව පහළ වුණා නම් ආනෙතෙන්දි කියනවා හිත උපචාර සමාධියට වැටෙනවා කියලා. ද්වේෂ පදනමේ තිබිච්ච හිත ඇත්ත ඇති හැටි දකින්න මට්ටමට එන්න පුළුවන් තරමට පරමානුස්ති කෙරුවා නම් ඒක කියන උපචාර සමාධියට ගිහිලායි කියන. විශේෂයෙන් මතක් කරනවා බාහිර අවිඥානික ශරීරයක ධානයක් උපදවන්න බෑ. නමුත් උපචාර සමාධියට යන්න පුළුවන්. අන්නේ විදිහට ඒවා පිළිබඳ ප්‍රගුණතාවයක් ඇති කරලා තියෙන කෙනෙකුට නම් සාමාන්‍ය වේදනාවක් ආව වෙලාවක කල්පනා කරගන්න පුළුවන් මරණ වේදනාව මරණය හිත වෙච්ච වෙලාවක අපිට එනම් කොහොම හිටියේ දැන් මේ දරා ගන්න පුළුවන් වේදනාව චේතිය ප්‍රාණාපානේ බහට ලැබුවොත් අපි නැවත නැවතත් මරණ සංසාරයට අයිතිවාසිකම ලබනවා මේ වේදනාව යොසා දරාගෙන නැත්නම් මරණානුස්සති භාවනාවේ තියෙන ඇතිකන සංවේග ඥාන මතු කරගෙන මේ ගත්ත ආනාපානෙම දිගට කරගෙන යන්න පුළුවන් නම් අපි ප්‍රමාද අප්‍රමාදයට සතියට මරණානුස්සතියටපත් වෙලා ඒකෙන් අපිට අමරණීය තත්ත්වයට යන්න පුළුවන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස එකතු කර ඒ ඉක්මන රසට යන්න පුළුවන් කියලා යම් කිසි ප්‍රමාණයකට ඉවසීමේ ශක්තිය ගන්න පුළුවන්. මෙන්න මේක පිළිකුල නෙවෙයි කියන එක මම හොඳට මේ වෙලාවේ මතක් කරනවා. මේ පිළිකුලෙන් බලන එකක් නෙවෙයි මරණය පිළිබඳව. මරණය පිළිබඳව ගත හැකි හොඳ පැත්ත. තමන්ගේ වැඩේට ධෛර්යය දෙන්න පුළුවන් පැත්තක්. අර කියන විදිහේ සාමාන්‍ය ගෘහාසිත ශෝක නිවීමකුත් නෙවෙයි. ඒසා ප්‍රාත්‍යහාසිකුත් මේ භාවනා කරනකොට මේ කරන ලද චතුරාර්යක භාවනාවක් වශයෙන් ගන්නාද භාවනා මේ මරණානුස්සතියේ විශේෂ ප්‍රයෝජන කියනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි මේ ඒ අසුබ දර්ශන දැකීම මලකෙවල් වලට සම්බන්ධ වීම සාමාන්‍ය ජීවිතයේ අංගයක් වගේම එහා ටිකක් ගැඹුරින් මේක දිහා බලලා ඒ ඒවන් ධම්මෝ ඒතං ඒවන් භාවි ඒවන් අනතීතෝ මෙන්න මේ වගේ තමයි මගේ අංගය මෙන්න මේ වගේ තමයි මගේ ස්වභාවය. මේ වගේ තමයි අනාත්මයි කියලා. ඒක ඇති හැටියට තේරුම් ගත්තා නම් අපි මම හිතනවා මේ මැරිච්ච මනුස්සර කරතේ ලොකුම ගෞරවය ඒකයි කියලා. අනාගතවලට ගලපෙනවට වඩා. ඒකෙන් අපිට ගන්න තියෙනවා අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. එයාට එහෙමනම් මටත් මෙහෙමයි. අන්න ඒක ගත්තා නම් ඒක පුළුවන් වෙනවා මේ චතුරාර්යක භාවනාවක් විදිහට තමන්ගේ භාවනාවට ප්‍රයෝජන ගන්න. ඒ වාගේම තමයි මරණානුසති භාවනාව තමයි මරණ පිළිබඳ කතාවේදී අන්තිම ඡන්දපරුස නැත්තම් පෘථග්ජන ගති වලටම නැමිලා කාම ආසාවට නැමිලා ඉන්න ඇයට සංවේගය පහල කළ දෙන්න පුළුවන්. කොයි වෙලාවෙ එනවද දන්නේ ඒක නිසා ඒ එnde ඉස්සරලා කලේතු ප්‍රමාද අප්‍රමාදයක තේරුම් ගන්න අප්‍රමාදයේ දෙන්නත් උදව් කරගන්න පුළුවන් මේ මරණානුස්සති භාවනාව. ඒ නිසා හුඟක් ආගමික ගැටියක් කියලා මේකේ. නමුත් බුද්ධ ආගම විශේෂම තේරවාදී මේ බොහොම අපූල පැත්ත නරක පැත්ත බලනවා කියන ලකුණ ඇති කරලා දෙන්නත් මේ භාවනා හේතු වෙච්ච බව අපි කලින්ම නතර කරලා මතක් කරගත්තා. ඒ නිසා දරුවචනාංශයේ කෙසේ නමුත් මරණ ධම්මෝපි මරණං අන මරණං මේ අනචීතෝති මේක මම මරණ ධර්මයේ සය පුද්ගලෙක්. මම මරණය නොඉක්මවු කෙනෙක් බව. අභින්නම් පච්චවේක්කිතප්පා. අත්ත නෑර විතර මෙනෙහි කරන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා ඉත්‍යාවා පුරිසවා පුරිසත්වා පබ්බචිත්තස්සවා ගහට්ටවා. ජීවේවා පැවිදිවා ස්ත්‍රීවේවා පුරුෂවේවා නිතරම මම මේ මරණය ඉක්මවලා නෑ. ඒ ස්වභාව සයිසයි කියලා මතක් කරන්නේ කියලා. ඒ මොකද මේ වගේ සමාජයක් ගත්තොත් මේ අත්තන්න හරි ලේසි කියලා දෙන්න අපි මේ බණ අහන්නේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ සමත භාවනා කරන්නේ විපස්සනා භාවනා කරන්නේ මේ අමරණීය தත්ත්වයට යන්නයි නොමරණ තැනට යන්නයි නමුත් අපි හොඳටම දන්න සරල සත්‍යයක් තියෙනවා මරණයට යන්නේ නැති වෙන්නම් එකම එක ක්‍රමය තියෙන නෝපදී ඉන්න ඕනේ ඒ ඉපදුනාට පස්සේ මැරෙන්නේ නැහැ කියලා දෙයක් එහෙම ඉතින් කවදාකවත් නැහැ. නමුත් මේ සර්වඥාන්සේ පාර පෙන්වන්න හදන්නේ මීට පස්සේ නොයිපදී ඉඳයි. ඒකට කච්චි කැමති නැද්ද කියලා නම් මට සාධාරණ සැකයක් තියෙනවා. මොකද අපේ අම්මට කියනකොට අම්මට හිතේ දරුවෝ 10 දෙනෙක් 10 දෙනාම සාර්ථක වුණා. මම තමයි අන්තිම නරකම එක හිතුවේ මම සාර්ථකයි කියලා මේගොල්ලෝ කියන්නේ. ඉතින් මම අම්මට කිව්වා ඔහොම ඉඳලා භාවනා කරමු කියලා. උන්නට ඉඳගෙන ඉන්න බෑ නිතරම නිින්දට වැටෙනවා. කොරෝනා ඉඳගත්ත ගමන් කොරෝනා මහා තයඟ. ඒ වගේ සීල් ගන්නවා සාමාන්‍ය පින්කම් කරනවා. ඔහොම කරලා කරලා මම අවස්ථා දෙකදී මම කරුප එකක් නෙවෙයි කියලා කියලා කියලා මෙනෙහි කිරීම අල්ලගත්තා. ඒ දවසක් මටම කිව්වා මඳුරේ කනකොට ඒ මඳුරේ කන බව මඳුර ගහන්න අත ඉස්සෙනකොට නතර වෙලා වඳුරේ කනවා මෙහෙ කරන්න පුළුවන් වුණා කියන්නේ. ඒක ලොකු සතුටක් ඇති වුණා කියලා ඊට පස්සේ නම කරවා ඉන්නකොට මදුරා දෙවෙනි දරෙත් ඉද්දා ඉුවා එතනම. ආයෙසරයක් අත ඉස්සරහයි කියන්නේ. ආයෙසරයක් මෙහෙ කළේවල නැගිටලා බලනකොට මේ මදුරා ගිහලා සිලන්දේ විතරක් තිබයි කියලා ලොකු සතුටක්. ඊට පස්සේ ගියා නිදිමත එනකොටත් එක දවසක විතර වගේ කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නේ හොඳටම මතක් කළකම මේක තමයි මුළු ජීවිතේම කරපු ලොකුම පින්කම. ඒක නිසා පුළුවන් තරම් මෙනෙහි කරන්න අප්‍රමාද වෙන්නේ කියලා. මූණ දිහා බලලා මට කියනවා ඕක දිගට කරලා බැරි වෙනවා සෝවාන් වුණොත් එහෙම. අලියවුලක් වෙනවා. ඒ මොකද අම්මා හිතනවා පැහැදිලිව ලබනාත්මේ දරුවෝ 10 දෙනෙක් හම්බෙයි ඔය 10 දෙනාම කී කරුවේ කියලා. ඉතින් මම දැනගත්තා ඉතින් වැරදි කලියට වතුරක් කරන්න කියලා මම ඉතින් නතර කරා. ඒ නිසා මම දන්නවා මෙතන ඉන්න පිරිසෙකිමුත් 100ට ඉතාමත්ම සුළු ගාණක් තමයි මේ සත්‍ය පිළිගන්න කැමති. අපි අමරණීය වෙන්න එකම ක්‍රමයයි තියෙන්නේ අපිට බර්ත්ඩේ පාටි දෙමිල නතර කරන්න වෙනවා. මොකද බර්ත්ඩේ පාටි එක දාන්න මරණ ගෙදර අඳන්ටයි දෙකක් නම් කරන්න බෑ. මොකද දෙකේ එකම කාසිය දෙපැත්තනේ. ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. නමුත් අපි තාමත් ඊළඟට ලබුද්ධහම පිළිබඳ ජීවිතය මේ කියන්නේ බොහොම මේකට කියන්න තියෙන්නේ මේ උපහාසාත්මක පොතක අපේ මහානායක අහමුණු කෙනෙක් බර්ත්ඩේ එකක් බර්ත්ඩේ පාස් කේක් එකක් කපන ෆොටෝ එකක් දාලා තිබුණා. මෙන්න බුද්ධ ආගම ලංකාවේ. 70 වෙනි අවුරුද්දට බර්ත්ඩේ පාටි එකට කේක් එක කපනවා. අපිත්තේ මොඩකම තමයි කරන්නේ. මරණය දකින්නකොට අපි අකාල මරණ කියන මෙවුව කාල මරණත් අකාල මරණත් මරණය මරණයම තමයි. නමුත් අපි බර්ත්ඩේ එකට සන්තෝෂ වෙන්නයි මරණයට ශෝක වෙන්නයි දෙක කරන්න බෑ. මොකද පරම සත්‍යයක් තියෙන්නේ මරණය සඳහා නැත්නම් අමරණය වීම සඳහා ඇති එකම ක්‍රමය උපත්ති නැති කිරීම පමණයි. ඒකයි සරුවචනන්සේ බුදු වෙච්ච ගමන් අනේක ಜಾති සංසාරං සඳහා විසං අනිබ්බිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ නැවත නැවත ಜಾති ඉපදීමේ පුනප්පුන නැවත නැවත වෙන දුක මේක හොයාගෙන තමයි ඇවිද්දේ. ඔන්න ජාති දුක දැකපු දාත්තම උනාගේ ගේ හදන වඩුව දැක්කා. මේට පස්සේ කැණිමඩල කැඩුවා, පරාල විසිරුවා, සංස්කාර හිත විසංකාරගත කරයි කිය. ඒ නිසා නැවත උප්පත්තියක් නැති වීම පිළිබඳව වග කියන්න වෙනවා. උප්පත්තිය නැති කරන්ට නම් රැස් කරන ලද කර්ම නැති වෙන්න ඕන. රැස් කරලද කර්ම නැති වෙන්න නම් මේ ජීවිතය ආසාව නැති කරගන්න ඕන. සෑම කර්මයකටම සෑම ක්ලේශයකටම හේතු වෙන්නේ ආසාවක්. ඒ නිසායි ආසාව නැති කරන්න නම් අපි මේ කාම කුණයන් පිළිබඳව විඳින සෑම වෙලාවකම එළඹ සිට සිහියෙන් ගත කරන්න ඕන. අප්‍රමාදී වෙන්න ඕන. එතකොට මේ අප්‍රමාදය තමයි අප්‍රමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝපදං. මේ අප්‍රමාදය තමයි අපි දවසක නොමරන තැනට ගෙනියන්නේ. ඒක හැබැයි මැරෙන්න ඉස්සරලා. එහෙම නැත්නම් මතු જાතියක් එන්න ඉස්සරලා මේ ජීවිතේ සාසිත වෙන්න ඕන. මය ළඟ දැනට අලුතෙන් බීජ නැහැ. තිබෙන ටික ඉවරයි. ඒක නේ රතන සූත්‍රයේ සඳහන් කරන්නේ. චීනං මේ මේ ඇති වෙන බීජ ඉවර අලුතෙන් බීජ ඇති වෙලා නැහැ. අන්නේ බවට ඇති වෙන්නම් මේ මරණානුස්සති භාවනාව ඇත්තටම. ඒ කාම භෝගී නැත්තන හොන්තම ලොකු පණිවිඩයක් වෙනත් දෙනවා. ඒ වගේම භාවනා කරන නැත්තනත් වරින් වර වරින් වර මතක් කරලා දෙනවා මේ විදිහට නැවත නැවතත් අපේ මේ සංවේගය පහල කරලා දෙන කාලේ අපි ඒක හරියට තේරුම් අරගෙන මේක පිළිකුලක් කරලා එහෙම නැත්නම් අසුභයක් කරලා පැත්තකට දාන වෙනුවට මේකෙන් ගත හැකි මේ චිත්ත මේ දික්ටි විසුද්ධිය අපි ජීවිතය කියලා බල දිහා බලන පිටික බලන සම්ප්‍රදාන කුල දෘෂ්ටිය කඩා ගැනීමට මේක හේතුවක් කරගන්න පුළුවන් නම් ඒක එක සැරේ සංසාරේ වෙන්නේ ඒක වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ සෑම දෙයක්ම ඒ ඇති කරගත්ත ධිට්ඨි විසුද්ධිය තුලින් ඉදිරියට යනවා මිසක අපසරණ වෙන්නේ ඒ නිසා මරණයට බයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මරණය පිළිබඳව සාධරකමක් ඇති වෙනවා. මේක විශාල පොතක්, විශාල බණක්. මේක පිළිබඳව හරියේ දැක්ම ඇති කරගත්තා නම් ඒක කවදාකවත් හිතන්න එපා. මේ සමත භාවනාවෙන් ඇති කරන මරණානුසතිය මේකෙන්නේ නැහැ. ඒකෙන් කරන්න හදන්නේ උපරිමයේ හදන්න හදන්නේ උපචාර සමාධියක් පමණයි. නමුත් මේ සරුවචනාංශයේ මේ පෙන්වන්න හදන්නේ ඊට වඩා ගැඹුරක්. මේ මරණය දිහා බැලීමේ තියෙනවා. ආහන්නේ මරණ වේලාවේදී තෑම කෙනෙම අභින්නම් පච්චේකි තමයි නිතරම ජීවත් කරන්න ඕනේ. ඒක නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදී වෙන්න ඕනේ නම් ඒ පුදුලට අනිවාර්යයෙන්ම මරණානුස්සති භාවනාව කරන්න වෙනවා. නැත්තම් ප්‍රමාදයට වැටෙනවා. ඒක නිසා අප්‍රමාදී බව සඳහා ඇති කරන මේ මරණානුස්සති භාවනාව නිසා ඒ මනුස්සයාට මේ ජීවිතේ මං වචනේ මගේ වචනෙන් කියනවා නම් ඒක මට බොහොම සතුටු වෙනවා ගුරුක ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මරණානුස්සති නිතර භාවනා කරන එක නෑ ඇත්ත වශයෙන්ම ජීවත් වෙනවා ඒ පුද්ගලයා හැම වෙලාවෙම ජීවත් වෙනවා මොකද ਉਹ දන්නවා තව මොහොතකින් මැරෙයි දන්නේ මෙන්න මේ මරණය අමතක කරලා නොමරණ જાති කටයුතු කරන එක තමයි මේ කාමසේවණේ මත් වෙනවා. නැත්නම් ඒකෙන් නිින්දට වැටිලා නිදි මරණ ආදී වගේ කටයුතු කරන්නේ. ප්‍රමාදයට වැටිලා මරණ පදයට වැටලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිතර එළඹ සිටි සියක් අවදි භාවයක් ඇති කරන්න ඒ මරණය පිළිබඳ බය සංඥාව නෙවෙයි මරණානුස්සතිය. එළඹ සිටි සිය තියෙනවා නම් ඒ පුද්ගලයා හොඳට ජීවත් වෙනවා. හොඳට ජීවත් වෙන්නේ හොඳට මැරෙනවා. බොහෝ සරල සමීකරණ දෙකක් තියෙනවා. හොඳට මරන මනුස්සයා විතරයි ආය නෝපදින තැනට යන්නේ. මරණ වෙලාවේ පප්පියක් දෙක ගහගෙන දඟලමින් කෑගාමින් මැරෙනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම කවුන්ස් බැලන්ස් වෙලා නැහැ. තායි කියනවා මේ පැත්තේ අඩුපාඩු. එහෙම නැති හොඳටෝ මෙයා පැත්තේ අල්ලනවා බොහොම තදින් අල්ලනවා. කොහේ අල්ලයිද කියන්න බෑ. ඒක තන්නේ කර ආම්බයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳටම ක්වොන්ටම් තියරියෙන් පෙන්නලා කියලා කියනවා මොන විදිහකින්වත් කල්ලාතු කියන්න බෑ. ඒ සරුවච්ච විශයක් පමණයි. අපි හැබැයි සැලසුම් කරනවා නෑ නෑ අපි නම් ගිහිල්ලා ආවල්තන උපදිනවා කියලා. ඒක ඉතින් දෙයයන් ආශ්‍රතේ තමයි තියෙන්නේ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකදී කියලා දීලා තියෙනවා යථායතාවං ආවසෝ විහාර විහරං කප්පේති තත තතනං ආයසෝ විහරං කප්පේතෝ මද්దికා මරණං හෝති මද්దికා කාල කිරිය. මහණිය යම් කිසි ආකාරයකවදරවරුනි සම් කිසි ආකාරයක ජීවන රටාවක් තියෙනවා. අන්නේ ජීවන රටාවෙන් ජීවත් වුණොත් නම් ඔහුට භද්‍ර මරණයක් සිද්ධ වෙනවා. භද්‍ර වූ කාලක්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද ඇත්තට මේ සූත්‍රය පටන් ගන්න අනික් පැත්තෙන් යම් යම් ජීවන කතා ක්‍රමයක් තියෙනවා. අන්නේ විදිහට වුණොත් නම් මේ මනුස්සයාගේ මරණය භද්‍ර නෑ. එහෙම නැත්නම් හොඳ එකක් නෙමෙයි මංගලිකක් නෙමෙයි කියලා. මම මේ මේ වෙලාවට උද්දෘත කරන්නේ පසුභාගයේ ඒක කියලා යම් යම් ආකාරයකින් ජීවත් වෙනවාද? ඒ ඒ ආකාරයෙන් ජීවත් වුණොත් මරණය භද්‍ර වෙනවා. මරණය මංගල වෙනවා. මොනවද ඒ පුදුලණන් අනිවාර්යයෙන්ම කියන ලකුණු ටිකක් තමයි න කම්මාරාමෝ හෝති න භස්සාරාමෝ හෝති න නිද්දාරාමෝ හෝති න සංගණිකාරාමෝ හෝති න සංසග්ගාරාමෝ හෝති න පපංචරාමෝ හෝති ඒ බුදුල අධික්ෂ වැඩ ඔළුවේ දාගන්න කෙනෙක් නෙවෙයි බරපතල කර්මාරාමයට කර්මාන්තලයේදී ගත කරන කෙනෙක් වෙන්න බෑ එමනම් බැලන්ස් එකක් ඉතුරුයි බැලන්ස් වෙලාදී කොනක් කියනවා ඒ නිසා වැඩ කරන්නේ ප්‍රෝජනේ සඳහා පමණයි. අවශ්‍ය දේවල් ටික කරගන්නවා අනවශ්‍ය කම්මාරාමතාවේ නෑ. වගේ බස්සාරාමතාවේ නෑ. බස්සාරාමතාව කියන්නේ මේ නිතරම කතා කරන ගතිය. මේක ඒකාන්තයෙන්ම බය ලකුණක්. විවේකයේ දන්නේ නෑ. නිස්සාරණේ වටනකම දන්නේ නෑ. නිස්සද්දව වටනකම දන්නේ. ඒ නිසා නිකමට ඔය කතා කරගෙන ඉන්න. නමුත් මේක කොච්චරක් මරණ මොහොතදී ඉතුරුක් ඇති කරලා ක්ලේශ කොන්දරාවක් ඇති කරලා රාසාක බන්ධනාවක් කියලා බැලුවොත් පුදුම බයක් හිතන වචනයක් කතා කරන්නේ. අන්‍ය විදිහට බස්සාරාමතාව වෙනුවට බස්සාරාමතාවෙන් තොර වෙලා නිස්සද්ද භාවයට තුරු පුරුදු කරගන්න ඕන. ඒ තමයි නිද්දාරාමතාව කතා කරන්නත් එපා නම් වැඩ කරන්නත් එපා නම් නිදානෙට ගාම හරියයි කියලා එහෙම කරන්න බෑ. අධික නිදිමතට කැමැතිලා කටේ ගියොත් ඒත් මරණය පත්‍ර නැහැ. එතකොට මරණය බොහොම අවමංගල සහිත මරණ නම් ඊතරාමචනේ පුළුවන් තරමදී භාවයෙන් ගත කරන්න ඕන. එල්මසිටි ජීහි වාචි භාවයෙන් ගත කරන්න. ඒ වගේම සංසග්ගාරාමේ අපි භාවනා කරන්න ගියාම ඒක බොහොම ලස්සන වැඩේ තමයි පැවිදි වෙනකොට. පැවිදි වෙන ඉස්සලා හරියම ආසාවක් තියෙනවා. ගීගියතරි ඔක්කොම අතහැරපු ගමන් ආයෙසරයක් අම්මගේ ෆොටෝ එකක්වත් බලන්නේ නැත්තම් ඊවල් පැත්තෙන් කවුරු වෙලාව පණිවිඩයක්වත් කියනවනම් ඉතින් කට අරගෙන බලනවා පැවිදි වෙනකන් නම් තියෙන විවිධය තමයි. පැවිදි වෙච්ච ගමන් ඉතින් ගෙදර තොරතුරු තමයි. දැන් මාසෙන් බලන්න සීල් ගන්නවා. මුළු මාසෙම සීල් ගන්න ගිය ගමන් ඉතින් පටන් අරගන්නේ මොකද්ද? ඔය දරුවන්ගේ වගතක හරකුණ්ඩ කන්න දුන්නත් දන්නේ නැහැ. ඒ ඔක්කොම පටන් ගන්න මුළු දවසම මෙන්න මේ විදිහට ඒ සංගණිකාවට පස්සේ තමන් අර තාම ආයාසයෙන් උපයාගත්තා. ඒ වටනා චිත්තක්ෂණ වටනාකම නැති වෙලා යනවා. ඉතින් මෙවයි වෙන්නේ මොකද්ද? මේ මරණ මොහොත දක්වාම නොනිමි වෙන රාජකාරී සහිත පුද්ගලයා බාටපත් වෙනවා. ඒ වගේම සංගණිකාරාමතාවය. සංසග්ගාරාමතාවය. මේ එකිනෙක කරත් එක බලන අල්ලාහ්ලාහට පාටියකට නැත්නම් ওই සංഭാෂණ වලට නැත්නම් ඒ ජනකෙලි වලට යන තියෙන ආසාවෙම කවදාකවත් වැඩක් ඉවර කරන්න හම්බෙන්නේ නිසා වෙන්නේ මොකක්ද අන්තිමට ප්‍රපංච රාමතාවය ඇති වෙන තණ්හාමාන දික්ටි දිගටම වැඩෙන පටන් ගන්නවා. ඉතින් මං හිතුවේ ඉස්සර ඇත්තටම මේ වගේ මේ බලන මං අහලා තිබුණා ඇත්තට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මම ගිහිල්ලා අහුවා මේ බලංගොඩ ආනන්දමයි ස්වාමීන් අපිට මේ වගේ සංසාරේ බය තේරලා කටයුතු කරනවා මොන වගේ ජීවන රටාවක්ද කරන්න ඕනේ කියලා. උන්වහන්සේ උත්තරේ උනේ මම ආයේ අඩු වෙන විදිහට වැඩ කරන්නයි කියලා. ඉතින් මං කොහොමද මම ආයේ කියලා නෙවෙයි දෙන්නේ. ආවට පස්සේ දන්නේ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? ඒක නම් බලාපත්‍ර ප්‍රශ්නයක් තමයි. ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රයාගේ කරන්නේ. නමුත් මේ සූත්‍රය කියනකොට තමයි තේරෙනවා මේක නම් පාර තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා අනවශ්‍ය වැඩ උදේලා ගන්න එපා. දකින්නකොටම කඩේ යනවද, නානවද, good morning ද ඒවා අත්‍යවශ්‍යම නැහැ. ඒවා ටික අඩු වුණාට දෝෂෙකුත් නැහැ. ඒ වගේම එහෙම් වේදලා සඳහා පැත්ත කරලා නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම අපිට මේ සමාජ බහුල භාවයේ අල්ලාප සල්ලාප වඩිකම ඉුවෙක් කරන්නත් බැහැ. එහෙම කෙරුවා වෙන්නේ මොකද්ද? භාවනාවට ගිය ගමන් අර සීතකේම එකතු වෙච්ච ඒ ප්‍රපංච ටික දිගින් දිගට දිගින් දිගට හිතට එන්න පටන් ගන්නවා. ඒක විනාඩි 5ක් කතා කරන වෙලාව භාවනා කරන්නේ විනාඩි 10ක් අර කතා කරපු එකේ කමෙන්ට් එක ගන්නවා. ඉන්නේ චතුර ගන්නවා. ඉතින් අනිත් කමෙන්ටි ඉතින් භාවනාව හුවෙන්නේ නැහැ, ආනාපාන තේරෙන්නේ නැහැ, අතුල්ලිය පිටේ වෙනස තේරෙන්නේ නැහැ කියලා සත්‍යයි. කතාව මොකද හේතුව? අර අධික වේගිකින් පටන් ගන්න. ඒ නිසා අපිට භද්‍ර මරණයක් අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ එතන එතන කවුන්ට් බැලන්ස් වෙන්න ඕන. ඥානගාම සාසි කියන්නේ ඒ ඒ චිත්තක්ෂණේ විස්රාම වෙන්න ඕන. ඒ චිත්තක්ෂණ විස්රාම වෙනවා නම් ආනාපානට දැම්මනොත් බොහොම ලේසි. අප්‍රමාදිත බොහොම ලේසි. ආනේකට මේ ක්ෂණික මරණය කියන එක. අර වගේ ජීවිතේක හැරයක් වෙන මරණය නෙවෙයි අපි සෑම චිත්තක්ෂණයකම මැරි බැරි ඉනවා. සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා හුස්මක් අරගෙන පිට වෙන්න ඉස්සරලා. මරණ වේදිකේ කියන්නේ කොහොමද අපි ජීතනේ කොහොමද බැරෙන්නේ? ඉතින් ආයේ දෙකක් නැහැ. හුස්ම කරගත්ත ඊට කරන්න බැරි නැත්නම් පිට කරුවා ගන්න බැරි වෙනවා. ඒ වගේම බත් පිළක් හරි ඒක අපිට කන්න ඉස්සර මැරෙන්න පුළුවන්. ආන්නේ විදිහට මේ මරණය බොහෝම ආසන්න දෙයක්. නැත්නම් Tamanට නිතර සත්‍යයේ වෙන විදිහට කියන දෘෂ්ටිය අලුත් කරන දෙන දෙයක් වඩපත් කරගන්න පුළුවන් නම් ඇත්තටම මරණය පුදුමාකාර විදිහේ මේ ටෙන්ෂන් එක එහෙම නැත්නම් මේ ආතතිය එහෙම නැත්නම් අපේ කියන මේ දැඩි අසහනකාරී බවට පුදුමාකාර උත්තරයක් වෙනවා. අර ව්‍යාධි අරිස්නෝ ડોක්ටර් කියන පොතේ අන්තිමටම දාලා තියෙනවා. පුළුවන් ලෝකේ තියෙන තේරම දෙනවලට දොස්තර කෙනෙක් නැතුව Tamanට කොටේන හැටි. කියලා ලියන ලියන අන්තිමටම ලියනවා යම් ආකාරයෙන් වැටුණොත් තමයි සෞඛ්‍ය සේවකෙක් වශයෙන් මේ ලෙඩ දැන් නම් ඉවර වෙන්න හදන්නේ කියලා පොඩ්ඩක් සන්තෝෂ වෙන්න කියලා දැන් ඉවරයි. ආය දඟලන්න එපයි කියලා කියනවා. ඒ වගේ තමයි අපටත් අවශ්‍යක පුළුවන් වුණොත් සිහියෙන් බුද්ධියෙන් යුක්තව උච්චර නතුලන්ටලා ඒ කොමන නැතුන් කියලා කවට සිනාදා කියලා එමේ මැරෙන්න හදන්නේ කියලා. අන්න එදාට පුළුවන් මේ ධාතු මනසිකාරය කරන්න. දැන් ඉතුරු වෙන්නේ ධාතු විතරයි. එතකන් නම් මේකේ අපිට තිබුණා. මේක පුරුෂ ගතියක් මේක ස්ත්‍රී ගතියක් කළ යුත්තක් නොකළ යුත්තක්. අන්නේ මරණ චිත්තක්ෂණය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඒක ධාතු භාවයටපත් වෙනවා. ඒ වෙලාවේදී අපිට ඇති වෙන්නේ ඇති වෙන්න පුළුවන් මේ දෘෂ්ටිය වෙනස් කැඩිලා යන ගතිය ඉස්සරහට ගන්න පුළුවන් නම් මම හිතන්නේ මරණානුසුති භාවනාව ඒක තමයි ඇත්තටම අපිට ගන්න තියෙන හොඳම ඉස්සරහට ගැනීමේ ආදර්ශය මත ටිකටම මම කතාවේදී මතක් කළේ මෙන්න මෙතනදී මේක පිළිකුලක් හෝ අසුබයක් හෝ දුමංගල ලක්ෂණක් විදිහට බැලුවොත් නම් මරණය මේ කියන්න පුළුවන් දෘෂ්ටි විසුද්ධිය කවදාකවත් වෙන්නේ නැහැ මොකද මේ දිගටෝ මේක පිළිබඳව මේ තරහ, අමනාප ගතිය, නොදකින් කියන ගතිය හිතෙනවා. ද්වේෂය හිතෙනවා. ද්වේෂයෙන් තොරව මරණ අනුසති භාවනා බලන්න පුළුවන් වුණොත් එතකොට නම් අපිට පේන්න පටන් ගන්නවා හොඳම හොඳ දේව දූතෙක් තමයි. සර්වචනanse පෙන්වන විදිහේ අමෘතයට යන්න පුළුවන්, නොමරකට යන්න යන්න පුළුවන් පාරක් තමයි මේ වර්ණානුසති භාවනාව පෙන්නලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අප්‍රමාදව අමතපදං. අප්‍රමාද වෙන්න නම් අප්‍රමාද වුණොත් නම් ඔන්න අමෘත පදයට යනවා. පමාදෝ මච්චුනෝ පදං. මේ මදේට පමාදයට හේතු වෙන දේවල් කාමගුණ සේවාව සම්පූර්ණ වෙනස් විදිහට දකින්නම් හරිම අර මරණය සිහිපත් කරන්න ඕනේ. ඒක නිසා ටිබෙටන් පොත්වල වගේදී සර්වඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන් වහන්සේ වශයෙන්ම මේ වගේ මිනි පිටිනේ වලට කියලා බැලුවයි කියන එක සඳහන් වෙනවා. අපේ පොත්වල ඒක සඳහන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දකින්න ඇති. මොකද ඉන්දියාවේ බොහෝ විදිහට වගේ <clears throat> මරණය පිළිබඳ එච්චර ලොකු සැලකිල්ලක් නැහැ. වැඩිච තැන මිනිහෙකුණු කියනවා. ආනියම දැකලා දැකලා තමයි උන්වහන්සේ අපට භාවනා කරන අයට හොඳ මගලක්මක් පෙන්නලා දෙලා තියෙන්නේ මේ මිනිහක් දිහා බලලා මේ මිනිහෙන් ගන්න තියෙන මෙන්න මේ විදිහට ධර්මයක් මයිලඟ තියෙනවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් මයිලඟ තියෙනවා මම මේක ඉක්මවලා නැහැ ආන්නේ විදිහට කටයුතු කරන්නේ මරණ සති මනුයුත්තෝ භික්කවේ මරණ සතිය යුක්තනම් යම් කිසි කෙනෙක් මහන්නේ හැම වෙලාවෙම අප්‍රමාද බවට පත් වෙනවා කියන එක සරුවත්නසේ සාතික කරනවා. ඒ නිසා බාහිර මරණය හෝ තමන්ගේ මරණය හෝ සංකර ගන්න පුළුවන් නම් අපිට ගොඩාක් වෙලාවට මෙතෙක් කල් අපි කරගෙන ආපු මේ චාරිත්‍රානුකූල සම්ප්‍රදානුකූලව කරගෙන ආපු වැඩ වෙනුවට නියමිතම ඒ අමෘත ගමන සඳහා නැත්නම් අමත ගමන සඳහා අවශ්‍ය කරන කොටස් ටික පමනක් කරලා නිතරම මේ එළඹ සිටි සීයේ මදය ප්‍රමාදය දුරු කරගෙන කටිකට යන්න පුළුවන්. ඉතින් මේ ගතිය මරණයේ නැත්නම් මරණානුස්සති භාවනාවේ තියෙන බවට හෝ මම තේරුම් ගත්තේ බොහෝමත්ම හැදක මෙතෙක් එනකම්ම මම තේරුම් අරගෙන තිබුණේම මේක අසුබ පැත්ත එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රතිකූල පැත්ත. මොකද ජීවනවලට ජීවනවලට ජීවනවල භාවනා කරනකොට කරනකොට තේරෙනවා මේ මරණය ඊට වැඩිය බොහෝ වටා හොඳ පැත්තක්. ජීවිතයේ තියෙන ඕනෑම දෙයකට පිළිතුරු හොයලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. සම්පූර්ණ ඔය කියන අධාන ගතියට සෞඛ්‍ය සම්පන්න මනසකට තමයි මේ කරන්න පුළුවන්. අර කියන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය නැතුව කරන්න බෑ. එහෙම වෙනවා නම් පුදුමාකාර චිත්ත විසුද්ධියක් ඇති කරගන්න. ඒක සඳහායි අර මුලේ ඉඳලා සක්මණේ ඉඳලා අඩු කරගෙන අඩු කරන දෙසිස් කොටස් වලින් ධාතු මනස කාර්ය වශයෙන් ගෙනල්ලා සර්වචනාංශේ මේ මරණානුස්සති භාවය ඉදිරිපත් කරලා තියෙන්නේ එන්න කිසිම එන්න කිසිම ආගමක මේ මරණය මේ විදිහට ආස්තික පැත්තට ප්‍රයෝජනවත් පැත්තට අරගන්නේ නමුත් ඒ වගේම තමයි මේක සර්වචනාංශ මේ විදිහට දේශනා කළා බෞද්ධයන් අතරත් ඉතාමත් සුළු කොටසක් තමයි මරණය මෙන්න මේ විදිහේ ආස්තික පැත්තකන් තියෙන්නේ. ඒ උගෝදනේ කරගෙන තියෙන බොහෝ විට අසුබ අවමංගල්‍ය දුමංගල කාරණාවක් විදිහට. ඒ තාකල් කවදාකවත් ඔය කියන ධාතු මනසිකාරයේ පැත්තේ මනස මේ මරණානුස්සති දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය කියන විදිහේ විසුද්ධියක්. ඉච්ඡ විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ සාකල් කරගෙන ආපු භාවනාවටත් වඩා මේ අහගෙන ආපු ධර්ම දේශනාවටත් වඩා තමන් කරන භාවනාවේදී ඕනම වෙලාවක ඒ සක්මනේදී නැත්නම් පරියන්කේදී එහෙම නැත්නම් ඉදින්දා වැඩවල යම් විදියකට ඒ ධාතු ගුණ කුම්බන ගති, චලන වෙන ගති, කම්පන චංචල ගති ආදී තැන් වලට යන්න පුළුවන් වුණා නම් ඒක බොහෝ බහුලීගත කිරීමෙන් ඒක නැවත නැවත පහළ කරගන්න පුළුවන් වුණා නම් අපි හිතා ගන්න ඒක තමයි මේ අමරණීයත්වයට පැහැදිලිවම පාත්. මෙවුවා දැක ගන්න බැරි වෙනවා නම් අනිවාර්යයෙන්ම නීවරණ ධර්ම නිසා කාම ගුණ නිසා ඒ නිසා හොඳ පැහැදිලි චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස මෙන්න මේ ක්ෂණික භාවය තුල දැක ගන්න පුළුවන් අපේ හිත පවතින ධාතුමනසිකාර්ය ස්වභාව ලක්ෂණ බලමින් මේ කියන විදිහේ අමරිය පැත්තට යමින්ද එහෙම නැත්නම් කොහොම ලාමක වූ මොනවාරි දෙයකට බැඳිච්ච ආසාවෙච්ච හිතක්ද කියලා. ආන්නේ තරමද මේ හිත අපි කම්බේ යවිදින්න වගේ එළඹ සිට සිය ගත කරනවා නම් අපිට මේ සම්මුති මරණ වෙනුවට ක්ෂණික මරණේ ඒ ඒ චිත්තක්ෂණේ ශනික මරණය ඇති වෙයි. එදාට අපිට අහන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ අතරමැද අන්තරාභාවයක් තියනවාද? කොහොමද එහාට මෙහාට යන්නේ කියලා. මොකද මේ ප්‍රශ්නේ නෑ උචනික බලන්න ආපුවා. ඒක තමන්ටම විශ්ලේෂණය තමන්ටම දැනගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්න අහමින් ගත කරන වෙනකොට අප්‍රමාදීව ලැබෙන ලැබෙන චිත්තක්ෂණයක් පාසා අගිනාවු සානාපාන සති භාවනා, සක්මන් භාවනා වගේ දේවල් පුළුවන් තරම් ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක එන්නේ එන්නේ එන්නේ මේ මාර්ගඵල ඥාන ඉහළට යන්න යන්න යන්න යන්න පුදුම විදිහට එදිනදා ජීවිතේ වැඩක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා රහතන් වහන්සේ නමකට අන්තිමට මොනම දෙයක් අතිතුරු වෙන්නේ නැහැ. මරණයේදී කියලා දාලා යන්න දෙයක්. මොකද ඊට ඉස්සෙල්ලා මේ මරණයේ තරම්ම ක්ෂණක මාත්‍රණීව ක්ෂණ මාත්‍ර වලින් සිද්ධ වෙලා තියෙන නිසා මේ මහා මරණයේදී නැත්නම් මේ සම්මුති මරණයේදී උන්වහන්සේ රැච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒකාන්තයෙන්ම ආයනවත භවයක් නැහැ. අමගේ තත්ත්වයටපත් වෙනවා. ඒ සඳහා මේ සෑම සියලු දෙනෙකුටම අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම තියෙනවා. සංසාරේ සියලුම දුක් දෙන්න පුළුවන් ශක්තිය මේ පංචස්කන්ධය කියනවා. වගේම නිවන් ලැබීමට අවශ්‍ය කරන ශක්තියත් මේකේ තියෙනවා. අන්න ඒකන මේ මරණාසුරි භාවනාවේ හොඳට කියන හර පාන ගතියක් තියෙන නිසා මේ මරණය දිහා අලුත් බැල්මකින් බලලා ඒකී තාක් දුරට ධාතුමනසිකාරයේ වාගේම මේ දිට්ඨි විසුද්ධිය දිහාවට දිට්ඨි විසුද්ධිය ඇති කරන තාලෙට දැක බලා ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. සියලු දෙනාට මෙවැනි ධර්ම නිසා තම තමන්ගේ සද්ධාව, වීර්ය, සතිය, සමාධි ප්‍රඥාව තව තවත් දියුණු වේවා. සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අදට මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සෝපත් වේවා කියලා ප්‍රාර්ථනා